ඇයි එමනම් සීලමු දෙනා ධර්ම ශ්‍රවණිකට සූදානම් දා ආසනේ සකස් කරගෙන පහසුට වාඩි වෙන්න. එනම් සීලමු දෙනා සාදුකාරයක් පවත්වමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යෝ උභංචි විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති සෝ භූමි මහා පුරිසෝති සෝධ සිබ්බනි මච්ච සිබ් සෝධ සිබ්බනි මච්ච ගාති තී කෞණිය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද අපි මේ දෙකඳුර භාවනා මධ්‍යස්ථානයේ මුල් කරගෙන පවත්වන්න බලාපොරොත්තු වෙන භාවනා වැඩමුළුවේ පළවෙනි දේශනාවටයි මේ ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ දවසේ මේ හැම භාවනා වැඩමුළුවේ දිගටම දවසකට එක දේශනාව බැගින් දේශනා මාලාවක් විදිහට පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකට හේතුව අපි එකම පිරිසක් එකම වහලයක්කට හමු වෙන නිසා ඊයේ දේශනාව හෙට දේශනාවට සම්බන්ධ වෙලා දිගින් දිගට යනකොට අපිට යම් කිසි ගැඹුරකට ය아가න්න අවස්ථාවක් හම් වෙනවා අනුපිළිවෙලින් මෙවයි කියන එකට ගෙතිගෙන යන නිසා ඉතින් මේ විදිහේ මේ දේශනා මාලාවකට මුල කරන අවස්ථාවේ ඒ සඳහා ඉස්සරහින් තියාගත්තේ මේ මජ්ජේ සූත්‍රයේ වශයෙන් සඳහන් කරලා තියෙන සාරවත්්‍ය දේශනාවේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකාය චක්කනිපාතේ සඳහන් වෙන පොත මේ ගාතාවක් මේ චක්කනිපාතේ අංගුත්තර නිකාය චතුක්ක භාගයේ චතු හතරවෙනි භාගයේ සඳහන් වෙලා තියෙනවා මේකෙන් යම් යම් ඒවාකට පැවරිච්ච සාරවත්න ශාසනයේ ලකුණු ඒ සම්ප්‍රදායවන් ගොඩනැගීගෙන අද මේ අවුරුදු 2553ක් ජීවිච්ච තැන දක්වා අපේ මාර්ගයේ ගමන් මාර්ගයේ විකසිත මාර්ගයේ පිළිබඳ යම් රසවත් තොරතුරුත් තියෙනවා. ඒ වගේම භාවනා සම්බන්ධ නිබ්බාන පරිසංයුත්තේ නැත්නම් ශුන්‍යතා පරිසංයුක්ත එහෙම නැත්නම් සීල සමාධි ප්‍රත්‍යා කියන ත්‍රිශික්ෂාවන්ම විස්තර වෙන වටිනා ගැඹුරකුත් මේ සූත්‍රයේ සඳහන්. මේ සූත්‍රයේ නිදාණය වෙලා තියෙන්නේ මිගදායේ සර්වඥාන්ගේ මුල්ම දේශනා පවත්වපු නැත්නම් ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කරපු භූමියමයි. ඉතින් ඒ වෙනකොට මේ සූත්‍රය පිළිබඳව විග්‍රහ කරන බලනකොට පේන්න තියෙන සාරවත්යන් වහන්සේ විසින් ඒ බුද්ධ කෘත්‍ය පටන් අරගෙන අඩු ගානේ අවුරුදු 20ක් විතර වගේ පහුවෙලා සාරවත්න ශාසනයේ පූර්ව බුද්ධ ශාසනය නෙවෙයි පස්චිම බුද්ධ ශාසනය කියන එක වාගේ තමයි පේන්නේ. ඒ මොකද මේ වෙනකොට එවකට හිටපු සංඝයා වහන්සේලාට ස්ථාන ලැබිලා තියෙනවා. කටපාඩම් කරගෙන යන්න බුද්ධ දේශනාව පෙළ ගැහිච්ච ගතියක් පේන්න තියෙනවා. ඒ වගේම ඒ වාගේ යම් යම් නොතේරෙන තැන් එනකොට ਸਰවඥාන්ගෙන් ස්වාධීනව ඒ සංඝයා වහන්සේලා ඒව සාකච්ඡා කරමින් ඒකේ 아무තු ධර්ම රස මතු කර ගන්න තරමට සම්ප්‍රදායක් වුණා කියලා තියෙනවා. ඒවට ගුරුවරුකම් දෙන්න පුළුවන් ප්‍රමාණී වැඩිමහල් ස්වාමීන් වහන්සේලා ඉන්ද්‍ර බව පේන්න තියෙනවා. මොකද මේ සිද්ධියේදී පේනවා මිගදායේ වරණස මිගදායේ මන් කුතුහල ශාලාවයි. එහෙම නැත්නම් මේ සාකච්ඡා මණ්ඩපයේදී තමයි මේ සිද්ධිය ඇති වෙලා තියෙන්නේ. ඒ කුතුහල ශාලාව කියන එක සාමාන්‍යයෙන් සඳහන් කරන දැන් කියන ප්‍රජා මණ්ඩල භූමිය වගේ තැනක් ගිහියත් එකතු වෙලා තම තමන්ට ඇති වෙන පරිපාලන ප්‍රශ්න සාකච්ඡා කරන තැනක්. මේ සංඝයා වහන්සේලාට ඒක මණ්ඩල මාලේ මණ්ඩල මාලේ කියලා සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ ධර්ම සාකච්ඡා කරන්න හැදිච්ච මණ්ඩලයක්. ඒ ස්වාමීන් වහන්සේලා එකතු වෙලා ධර්ම කොටසක් ඉදිරිපත් කරගෙන සාකච්ඡා කරනවා. ඉතින් මේ සඳහා තෝරා ගන්න ලද්දී ਸਰවඥාන්සේ විසින් මීට කලින් පාරායන වග්ගයේදී දේශනා කරන තිස්සමෙතේ රූත්‍රයේ වටිනා ගාතාවක්. එතකොට සරුවචනාංශේ පිරිනුවම් පාන්න කලින්ම සරුවචනාංශේ මුල් මුල් කාලේ දේශනා කරන ලද දේශනා විසදාගමින් ලිහාගනිමින් විසිතුරු කරගනිමින් සාකච්ඡාවට ගණ්ඩපත් වෙච්ච යුගයක් නිසා අපිට කල්පනා කරන්න වෙන්නේ මේ කවුරුදු සර්වඥ සර්වඥාන්සේගේ සම්මා සම්බුද්ධත්වයෙන් පස්සේ අවුරුදු 20ක් ගිහිලා තියෙනවා. එතකොට ඒ දැනට වුණත් ඒ දාර්ශනිකයන් අතර විශේෂයෙන්ම ශාස්ත්‍රීය දැනුම අතින් බුද්ධ දේශනා සලකා බලන නැත්නම් අතර ප්‍රසිද්ධම කොටස් දෙකක් තමයි මේ අට්ඨක වර්ගයේ සහ පාරායන වර්ගයේ කියන මේ සුත්ත නිපාතේ සඳහන් වෙන කොටස්. ඒ වගේ තියෙන ප්‍රසිද්ධ වීමේ කාරණා දෙකක් මෙතන දැක ගන්න පුළුවන්. එකක් තමයි ඊ타ත්ම පැරණිම භාෂාවක් සඳහන් වෙනවා අඩුම වචන සංඛ්‍යාවක් සඳහන් කරලා ඒ වචන වර්ණගලා තියෙනවා උපනගලා තියෙනවා ඉතාමත්ම සූක්ෂම ඇසකින් විස්තර කළ බැලුවේ නැත්තම් බැලුව බැලමට ඒවා ප්‍රහෙලිකා ගාතාවක්. එහෙම නැත්තම් මේ දහං ගැට ධර්ම ගැටලු වගේ තමයි පේන්නේ. ඒ නිසා සාමාන්‍ය ව්‍යාකරණයේදී අල්ලන්න බැරි තරම් ගැඹුරු ව්‍යාකරණ විද්‍යාවක් සහ අඩු වචන භාවිතයක් තියෙන නිසා ඒ ඒ ගාථා නැත්නම් ඒ සූත්‍ර ඒ වෙනකොටත් පුරතං ගාතාවල් බාටපත් වෙලා ප්‍රේලිකා ගාතාවල් බාටපත් වෙලා කටපාඩම් කිරීමේදී ඒ ධර්ම පිඩු එහෙම නැත්නම් ගොනු වශයෙන් යදිච බවක් පේනවා. ඒ අටක වර්ගයේ පාරායන වර්ගයේ කියන දෙකේම ඒ ගති තියෙනවා. ඒ නිසා අද වුණත් ඒ අපිට නම් අර සිංහල බෞද්ධයාට බුද්ධ ජාති ත්‍රිපිටක පොත ගත්තාම එකම ප්‍රභාවී බවට පත් වෙලා තියෙන අත්‍ය කවුරු පිළිගන්න. ඊට අමතරව ඇත්තටම මේ සොයිසා මුද්‍රණේ නාරම්පණාව අත්ලගේ මුද්‍රණේ කියලා තව මුද්‍රණ කීපයක් තියෙනවා. ඒ වගේ බොහෝ විට අරගෙන තියෙන ඔය ත්‍රිපිටක බුද්ධ ජයන්ති පරිවර්තය තමයි ඒකට හොඳ ප්‍රවීණ වික්ෂු මණ්ඩලකින් හදපු නිසාක වාදනේ. නමුත් යම් කිසි කෙනෙක් මේ බැලුවොත් අටක වර්ගයේ පාරායන වර්ගයේ ඉංග්‍රීසි පොතක් අඩු ගානේ ඒකට පරිවර්තන හතරක් පහක් තියෙනවා. එක එකනා එක එකම තීත්‍යපත් කරන මොකද මේ වචන දෙකක් එකට කරපු ගමන් අමතර අදහස ඉදිරිපත් වෙනවා. ඉතින් මේ පාරායන වර්ගයේ තියෙන තිසමිතේ සූත්‍රයේදී ਸਰවචනාසේ දෙන උත්තර ගාතාවක් තමයි මේ මණ්ඩල මාලයේ එදා ධර්ම සාකච්ඡාට ඉදිරිපත් කරගත්තේ. අද අපි ධර්ම දේශනාවට ඉදිරිපත් කරගත්තේ ඒක යෝ බන්තේ විදිත්වාන මන්ති මන්තා මන්තාන ලිප්පති සෝතම් භූමි සෝ භූමි භූමි මහා පුරිසෝති සෝද සිප්පනි මච්චගා ඉතින් ඒකේ ගාතාව අපි බුද්ධ ජයන්ති පොතේ තියෙන පරිවර්තනය ගත්තොත් යෝ උභන්තේ විදිත්වාන යෝ උබෝ අන්තේ විදිත්වාන කියලා ඒකේ මේ පදගත අර්ථ පෙන්නනවා යමෙක් අන්ත දෙක දැන මන්ති මන් මජ්ජේ මන්තාන ලිප්පති මැදද වාසය කරනවා නමුත් ඇලි ගලි ගන්නේ නැතුව අන්ත දෙක දැනගෙන මැදට එනවා. නමුත් මැද වාසය කරාට මැද එලි ගලි ගන්නෙත් නැහැ. සෝ සංරූමි සෝ සෝ භූමි මහා පුරිෂෝති. අන්න ඒ විදිහට අන්ත දෙක දැනගෙන මැද හිටියට මැද ඇලෙන්නෙත් නැතිනම් අන්න එවැනි කෙනාට ਸਰවචනාංශකේ ශ්‍රීමුක දේශනාවෙන් කියනවා මම කැමති එවැනි කෙනාට මහා පුරුෂයෙක් කියලා කියන්නේ. සෝද සිප්පනි මච්චලා. අන්න එවැනි කෙනාට මේ සංසාරේ ගැටලන එකිනෙකේ පටලවන මේ ගෙතුම් කාර්යයෙන් බහුම් කාර්යයෙන් ඉක්මවල යන්න පුළුවන් වෙනවා අහුවෙන්නේ නැතුව පණින්න පුළුවන් ඉතින් එතකොට මේ ගාතාව මණ්ඩල මාලි ඉදිරිපත් කරගත්තට පස්සේ ඒ සාකච්ඡාව මෙහෙවන ස්වාමීන් වහන්සේ අහනවා මොකද්ද මේ අන්ත දෙක මොකද්ද මේ මැද මොකද්ද මේ මහුම්කාරී? මොකද්ද මේ ගැලවුම? නැත්නම් මේ කියන ඉක්ම යාම මොකද්ද කියන එක. ඉතින් එතකොට එක එක ස්වාමීන් වහන්සේලා එතන හිටපු තම තමන්ගේ මත ඉදිරිපත් කරනවා. ඉතින් අද දවසට අපේ නැත්තම් දවසේ මාතෘකාව වෙන්නේ මේ පළවෙනි ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරපු මතය පිළිබඳ ප්‍රකාශනයයි. ඒ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා ස්පර්ශය නැත්නම් මේ පාලින් කියන පස්සය ඒකාන්තයක් ස්පර්ශාගේ සමුදය නැත්නම් ස්පර්ශය හට ගන්න තැන අනික්කන්තේ මැද කියලා කියන්නේ ස්පර්ශාගේ Nirodhayයි මේවා ගැටලන මෞංකාරි තණ්හාවයි ඒ තණ්හාවෙන් ගැලවිච්ච මහා පුරුෂයා තමයි නිවන ලැබුම් කෙනා කියලා එක ස්වාමීන් වහන්සේ නමක් අර්ථකථනයක් දෙනවා. ඉතින් එතකොට එතනම ඉන්න තවත් බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් තවත් අර්ථකථනයක්. තව කෙනෙක් තව එකක් දෙනවා. ඒක අර්ථකථන හයක් දෙනවා. ඉතින් අපි මේ මුළු දේශනා වාරයේම නිගමනයේට කිට් වෙන පැත්තෙන් සූත්‍රය දිහා බැලුවොත් මේ සියලු දෙනාටම එකක්වත් ප්‍රතික්ෂේප කරන්නත් බෑ. නමුත් හැම කෙනාගේම අදහස් තියෙනවා මේකේ එකක් වඩා සත්‍ය වෙන්නයි කියලා. මේ හයක් මත ඉදිරිපත් කරලා තියෙනවා ගරු කටයුතු භාවනා කරන ස්වාමීන් වහන්සේලා ඉදිරිපත් කරන්නේ අහගෙන ඉන්නේ යෙදී ගත කර නැත්තෝ මේ හයෙන් එකක් වඩා හොඳ එක වෙන්න ඇති නට වඩා නැත්තම් මුල් වෙන එක නිවැරදි එක වෙන්න ඇති කියලා ඔක්කොමලා මේ පක්කදිත් අරගෙන සරුවත් යනකට ගිහිලා ਸਰවතනාගට පත් කරilla වැඳලා අවසරයි ස්වාමීන් වහන්සේ අපි ඔබ වහන්සේ විසින් පාරායන වර්ගයේදී මෙත්තිය තිස මෙත්තිය ස්වාමීන් වහන්සේ අසලද ප්‍රශ්නෙට නැත්නම් පරිබ්‍රාජක අසලද ප්‍රශ්නෙට දෙන උත්තරය වශයෙන් තියෙන මෙන්න මේ ගාතාව අද අපේ සාකච්ඡාවට ගත්තා අවසරයි ස්වාමීන් වහන්සේ අපි ළඟ හිටපු ස්වාමීන් වහන්සේලා හය නමක් ගාතාවට අර්ථකථන හයක් දුන්නා අපි ආවේ ඒ ධර්මරාජයන් වහන්සේ ළඟට මේකෙන් වඩා සුදුසු එක තේරුම් ගන්න. ඒතර සර්වඥාන්ස සඳහන් කරනවා මහණෙනි මේ හයම හරි කිය. ඒ කියන්නේ අපි දැන් මේ සාකච්ඡාවක සම්බන්ධ වෙලා දැන සර්වඥාන්ස වැඩ ඉන්න කාලේ ඒ සර්වඥ ශ්‍රාවක ස්වාමීන් වහන්සේලා විසින් ප්‍රශ්න නගලා උත්තර දීලා හදපු සාකච්ඡාවකට සර්වඥාන්සේ ඒ අනුමත කරන තැන. ඒ මෙහෙම තමයි මම කිව්වත් මේ හය තමයි කියලා. හැබැයි ਸਰවඥාන්සේ අර <coughs> මේක එකක් හරියට කියන ස්වාමීන් වහන්සේලාගේ අස්වැසින් පිණිස කියනවා මේ ඉදිරිපත් අපි ඉදිරිපත් කරත පළවෙනි මේක තමයි තිස්ස මෙත්තේය පරිබ්‍රාජික ප්‍රශ්නෙට මම දෙන වෙලාවේදී මම අදහස් කළේ කියලා. ඉතින් මේ නිසා අපට මේ සාකච්ඡාවක තිබිය යුතු යම් යම් අංග ලක්ෂණත් මෙතෙන් දැක්කන්න පුළුවන්. මේ එක ප්‍රශ්නයකට උත්තර එකක් නෙවෙයි තියෙන්නේ. රාශියක් තියෙන. ඒ රාශියක් තියෙන නිසා එකක්මයි සත්‍ය අනිද්දේ බොරු කියලා කියන්නෙම පතු මානසිකත්වයකින් එවන්නක් ਸਰුවචන් වහන්සේ නමකගෙන් සිද්ධ වෙන්නේ. ඒ නිසා ਸਰුවචන් වහන්සේ සඳහන් කරනවා යම් කිසි සත්‍යයක් මෙයම සත්‍යය අනිද්දේ බොරුය. ඉද මේව සත්‍යම් මෝගමඤ්ඤං කියන එක භයානක පටු පටුත්‍යක් කියන. එහෙම නැත්නම් මෝඩකමක් කියලා. එහෙම නැත්නම් ඇස් බැඳුමක් කියලා. ඇස්වසාලීමක් කියලා ඇහැට වැලි ගසා දැමීමක් කියලා. යම් කිසි කෙනෙක් කියනවා නම් ඒ විදිහට මෙයමයි සත්‍ය අනික් සියල්ල බොරු කියලා පරිසවෙන්නේ. ඒකටම තව සාධකයක් වශයෙන් සඳහන් කරනවා නම් සර්වචන් වහන්සේම එක ප්‍රශ්නයක් විසඳනකොට විවිධාකාරයෙන් උත්තර දෙන තැන් තියෙනවා. ඒකට කියනවා දේශනා විලාස කියලා. අහන කෙනාගේ අධ්‍යාශය, ආන කෙනාගේ කෙරගෙනාන ලද පාරමිතා ශක්තිය. ඒතකොට මේ අහන දෘෂ්ටි කෝණය ඔක්කොම කලකලා බලලා ඒ කෙනාට දෙන දේශනා විලාසය තව කෙනෙකුට වෙන්නේ නැහැ. ඒකට බලාන හිටියොත් සරුවචනාංශයේ දිව දෙකේ වචන කතා කරනවා කියලා ඕනනම් චෝදනා කරනවා. එක වෙලාවට අහන්න මෙහෙම කියන තව වෙලාවට අහන්න මෙහෙම කියන. ඉතින් මේ වෙලාවවල ਸਰවඥාන්සේ සදාහන් කළා තියෙනවා විශේෂයෙන්ම අනුගමනය කරනවා භික්ෂුන් වහන්සේලාට මට ඕනේ නම් අහන්නේ මේක එකට කඩලා කියන්න පුළුවන් දෙකට කඩලා කියන්න පුළුවන් තුනට කඩලා කියන්න පුළුවන් පහට කඩලා කියන්න පුළුවන් ඒ නිසා ඌ අල්ලගෙන නිකන් බොරුවට වාද කරන්න එපයි. ඒකයි ਸਰවඥය කියන්නේ. ਸਰවඥය කියලා කියන්නේ සියල්ල දන්නා වූ දක්නා වූ. ඉතින් මේ ප්‍රශ්නේදී ਸਰවඥාන්සේ අදහස් ඉදිරිපත් කරන ලද සියලු දෙනාටම ගරු කිරීමක් කරනවා. ඒක නම් කියන්නේ Tamange ස්පර්ශයෙන්මයි අත්දැකීමෙන්මයි. ඒ අත්දැකීම හරි. හැබැයි ඒ පසුබිමේ එදා තිස්සෙත් ඒ ස්වාමීන් වහන්සේ පරිප്രാජකයට මම කියනකොට මම කිව්වෙත් ස්පර්ශය තමයි ඒකාන්තය ස්පර්ශයේ සමුදය හටගන්න තමයි අනික්කාන්තය මේ දෙක මැද තියෙන ස්පර්ශ නිරෝධයයි මේ ස්පර්ශ නිරෝධය දැක ගන්න දෙන්නේ නැතුව නැත්නම් මධ්‍යම ප්‍රතිපදාට යන්න දෙන්නේ නැතුව ස්පර්ශය සහ ස්පර්ශ සමුදය අතර ගැටලන්නේ අර දෙක වසාලමින් ඇස්පෙන්දුම් කරන්නේ මහුම් කාර්ය, ගෙත්තම් කාර්ය, සිබ්බණියේ තෘෂ්ණාව. ඊට පස්සේ මේ ස්පර්ශ සමුදයත් ස්පර්ශ ස්පර්ශයත් ස්පර්ශ සමුදයත් පොඩ්ඩක් මෑත් කරලා මැදින් තියෙන සැඟවිගෙන තියෙන ස්පර්ශ නිරෝධය දකින්නවනම් යම් කිසි කෙනෙක් ආයිත් ඒක නට අපි කියනවා අර දික්ඨින් චාන්කගම සීලවා දසනේන සම්පන්න. ඒක නා දෘෂ්ටියකටපත් වෙන්නේ නැහැ. නිතරම ඉස්සරහටම පේන මුණත වටිනාකමක් වෙන බැලූ බැල්මට පේන ස්පර්ශය හෝ ස්පර්ශ සමුදේ දැක්කට ඒකෙන් දෘෂ්ටිගත වෙන්නේ. දෘෂ්ටිගත වුණොත් අන්ත දෙකට ඒ දැකලා හොඳට බලනවා මේ බැලූ බැල්මට නැතුණාට මේ අර්ථයක් වශයෙන් ස්පර්ශය සහ ස්පර්ශ සමුදේ පෙන්눔 කරාට මවා පෑවට මේ තුල ධර්මතාවයක් තියෙනවා මේ දෙක පළල් කරලා ඈත් කරලා මැදින් බලන්න ඕනේ නැත්නම් විනිවිද දකින්න ඕනේ හරහා දකින්න ඕනේ දකින්නකොට පේනවා ධර්මතාවය ස්පර්ශ නිරෝධය එතකොට මේ බුද්ධිය විශාල අන්ත දෙකක් අතහැරලා මැදමාවතටපත් වෙනවා නැත්නම් මධ්‍යම ප්‍රතිපදාවටපත් වෙනවා නමුත් එහි läග ගන්න නැතිකම මධ්‍යම ප්‍රතිපදාව අල්ල බදා ගන්න නැතිකම මධ්‍යම ප්‍රතිපදාවේ ජීවත් වුණාට එහි ලැබගන්නේ නැහැ, බදාගන්නේ නැහැ, මම කියාගන්නේ නැහැ, මගේ කියාගන්නේ නැතිකම තමයි මෙතන මහා පුරුෂයාගේ ලක්ෂණය. ඒක නිසා මේ කාරණාව බණ භාවනා නොකරපු සීල සමාධි ප්‍රඥා නොපුරන සතිය නොවඩන කෙනෙකුට කිව්ව පුදු පිටුරු ගොඩක් වගේ. මුන්නම දෙයක්වත් නැහැ ස්පර්ශ පස්සේ කියන කෙන මොකක්ද දන්නෙත් නැහැ. පස්ස සමුදේ කියන එක දන්නෙත් නැහැ. Nirodhe දන්නෙත් නැහැ. ඒ දෙක මැද තියෙන අතහැරිය යුතු අන්ත දෙක අතහැරලා මැදමාවතට යාව ගැනීම දක්ෂකමත් දෙන්නේ නැහැ. එවැනි අමාරුවෙන් ගියව මධ්‍යම ප්‍රතිපදා මැදමාවත අතහරින්න ඕනෑ කියන එකේ ගැඹුරක් තේරෙන්නේ නැහැ. ඒ නිසා මේ තිස්සමෙති සූත්‍ර වාගේ පාරායන වර්ගයේ සූත්‍ර සම්පූර්ණයෙන් පැත්තක දාලා අද මේ ත්‍රිපිටකයේ ඒ සාමාන්‍ය ලාමක කොටස් එහෙම නැත්නම් ඒකේ රසවත් කොටස් නිදර්ශන ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් ඒකත් ඒක පැත්තකට සතුටු වෙන්න ඕන. මොකද ත්‍රිපිටකයක් තියෙන බවක් දන්නේ මේ දැන් අවුරුදු 20ක් 30ක් තමයි. ඉතින්සල ඒව තිබුණෙත් නෑ අපේ නායක හමුතු ඒකත් කිව්වේ ඒකයි. ඒ ත්‍රිපිටකේ දැන් ඉස්මතු වෙගෙන එනවා, අට කතාව ඉස්මතු වෙගෙන එනවා, ටීකාව ඉස්මතු වෙගෙන එනවා. දැන් ඉතින් කවුරු කවුරු ටිකක් සූත්‍රයක් අරගෙන බණක් කියන්න පුළුවන් තත්ත්වෙ තියෙනවා. නමුත් ඒ තිබ්බට මේ වාගේ භාවනා කරලා පාරායන වර්ගයේදී සරුවචනංශයේ දේශනා කරපු දෙයක් අද මේ ජීවිතයට සම්බන්ධ කරගෙන අපි මේ කරන ආස්වාස ප්‍රසවාසයට අපි මේ කරන වම දකුණ භාවනාවට සම්බන්ධ කරගෙන මේ තුල එතන එතන අකාලික වශයෙන් නිවනේ රසය අභිඥයන් අභිත්ත අභිඥාතම් පරිඥයන් පරිඥාතම් විදියට විශිෂ්ට ඥාණයෙන් දතේතු සියල්ල විශිෂ්ට ඥාණයෙන් දැන පිරිසිඳ දතු සියල්ල පිරිසිඳගෙන නිවනට යනවා කියන එක දැන් උනත් අත්දැකිය හැක්කක් ඊට පස්සේ තියෙන සාක්ෂාත්කරණේ පමණයි කියලා ගත්තොත් කෙනෙක් ඉතින් ඒක නාට කියන්න පුළුවන් දෘෂ්ටියකටපත් නොවි සීලයක පිළිපදලා හොඳ දර්ශනයක් ඇති කෙනෙක් කියලා. ඉතින් එකල දේශනාවේදී අනිවාර්යයෙන්ම ශාසනයට පණ පිටවපු කතියක්. ධර්මයක් දේශනා කරනට ඒක කණේ මේ කණින් අහලා එහා කණේ විසි කරන්නවක් කටපාඩම් කරලා PhD ගන්නවත් නෙවෙයි. ඒකෙන් ජීවිතයට සම්බන්ධ කරන ගතිය තිබුණු බව ඔය අටක වර්ගයේ පාරායන වර්ගයේ හොඳට පැහැදිලිව පේ. නමුත් තවත් ඉතිහාසයක් ගත්තොත් එහෙම ඉස්සල්ලා ඉස්සල්ලා මුල් කාලේදී සරුවත්තරන්ස මේ දේශනා කරලා දේශනා කරනට ඇත්තටම පණහන්ට හොඳ පුරුෂෝ ඉදිරිපත් කළා. මහා පුරුෂයෝ. හොඳටම පාරමිතා පිරිච්ච කාලේ. ඉතින් යත්තන්ට හරියට තට්ටු කරනකොටම හැලෙන මට්ටමට උග්ඝටිතඤ්ඤු විපංචිතඤ්ඤු කියන පුද්ගලයන්ට ඒ බණ හොඳට තේරුණා. ගැලවුණා. නමුත් සර්වඥාන්සේගේ පස්චිම බුද්ධ ශාසනයේ පළවෙනි අවුරුදු 20න් පස්සේ බොහෝ විට සවිස්තර දේශනා කරලා තියෙනවා එච්චර පිං මද ඇත්තන්ට යෙය පුද්ගලයන්ට අර කියන දේවල් වලටම අස්තර විස්තර යතුව මාතිකා එතනින් යාම උද්දේශ නිද්දේශ පටි නිද්දේශ වශයෙන්. ඉස්සල්ලාම ඒ උග්ගටිතඤ්ඤ කියන ගහකට නගිනකොට මේ ඉදිච්චඹ වැටෙන ගතියක් කියන ගහේ ගහ ඉදිගෙන එනවනම් ගහක් නගිනකොට ගහයි ලනකොට gediyak දෙයක් වැටෙනවා. අන්න ඒ වගේ උග්ගටිතඤ්ඤ පුත්‍රයන මාත්‍රකාව කියනකොටම මේ ධම්මා හේතුපව තේ සංහේතුන් තසාගතෝ ආහ. ඒ කියනකොට මොන්නේ මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේට ගිහි කාලේදී කාරණා වැටුණා. මොකල්ලාන ස්වාමීන් වහන්සේට තේ සංචයෝ නිරෝධෝ එවං ආදී මහා කමනෝ කියනකොටම වැටුණා. ඒත් උග්ඝරිතඤ්ඤ. ඊට පස්සේ විපංචිතඤ්ඤ පුද්ගලයාට ඒක කියලා දෙන්න ඕන. මොකද්ද මේ ධම්මා? මොකද්ද ධර්මයේ කියන්නේ? මොකද්ද හේතුවෙන් හට ගන්නවා කියලා කියන්නේ කියලා ටිකක් විස්තර කරනකොට තේරෙනවා. ඇත්තටම අපි වැටෙන්නේ නැහැ අපි වැටෙන්නේ ඊට පල්ලෙහා ඉන්න ඤෙය්‍ය මට්ටමට ඊට පස්සේ අපි ඒක පිරිසිඳ පිරිසිඳ කර කර කර කර බණ ධර්ම සාකච්ඡා කරමින් කරමින් ටික ටික ටික ටික ඉදිරියට යනවා. ඉතින් අපි මේ තුන්වෙනි කෝච්චිය යන එකෙන්වත් අන්තිම බස් එක යන එකක් කියන එක නෙවෙයි මේ කියන්නේ. එදා ඒ වැඩ කරගත්ත ඇත්තෝ ඉඳලා තියෙනවා. කාටවත් බෑ මේ මට්ටම් පව නොකර උග්ගටි තඤ්ඤු මට්ටමට විපංචි තඤ්ඤු මට්ටමට යන්න. ඒ අත්ෝ ඉවක් කරලා කරලා කරලා හිතපු නිසා ਸਰවඥන්සේ දක්නතු වචනේ විස්තර වුණා. ඉතින් අර තිසමිතේ සූත්‍රයේදී පේනවා ඒවා කියනකොට මේ පුදුලෝ තේරුම් ගත්තා. පස්සේ ස්වාමීන් වහන්සේලාට මේ බණපද, ඒ ගාතාව සාකච්ඡා කරලා සර්වඥාන්තික විස්තර දැනගන්න අවශ්‍යයි. ඉතින් ඒක නිසා මුලදීම වුණත් භාවනා නොකරන බණ විතරක් අහන. එහෙම නැත්නම් භාවනා කරලා තාමත් මේ සතිය කියන්නේ මොකද්ද? සමාධිය කියන්නේ මොකද්ද? සීලය කියන්නේ මොකද්ද? සමාධි ප්‍රඥා මොකද්ද කියන දන්නේ නැති කෙනෙකුට මේක නිකන් මේ බොහොම බරපතල වැඩි. එහෙම නැත්නම් හුදු වචන ගොඩක් විතරක් වෙන, පිටුරු ගොඩක් විතරක් වෙන තත්ත්වයක් වෙන්න පුළුවන්. නමුත් ඊයේත් මම දැනගත්තේ දැක්කේ මෙතන කවුරුවක්වත් නෑ ඉස්සල්ලාම භාවනා කරන්න පටන් ගන්න කෙනෙක්. උඟ දෙනෙක් ඒකට කාලය ගත කරලා තියෙන නිසා සමහර විටක මම පාවිච්චි කරන වචන තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඒ වගේම තම තමන්ගේ භාවනා අධ්‍යක්ෂකත් මේ ගත්තට පස්සේ අපි උත්සාහ කරන්න වෙනවා අපි මේ කරන මේ භාවනා වැඩමුළු ඇතුලේදී අපි මේ කරන පර්යංක භාවනාවකදී අපි කොහොමද ස්පර්ශය හඳුනාගන්නේ? මේ කියන ස්පර්ශය හඳුනාගන්නේ අපි කොහොමද එතනදී ස්පර්ශ සමුදය කියලා හඳුනාගන්නේ මොකද්ද? ඉතින් අදහස් කරන්නේ මොකද්ද? එතකොට ස්පර්ශ නිරෝධය කියලා කොහොමද හඳුනාගන්නේ? සමුදය සහ ස්පර්ශය අතහැරලා නැත්නම් මේ දෙක අතර මැදින් විනිවිද දැකලා කොහොමද ස්පර්ශ නිරෝධයේ මධ්‍යම ප්‍රතිපදාවක් කරගන්නේ අන්ත දෙක අතරලා ගත්ත මැද එකක් විදිහට ඊට පස්සේ අමාරුම දේ තමයි ඒ විදිහට ඉස්මතු කරගන්නාලාද ස්පර්ශ නිරෝධේ නම් වූ මැද පිළිවෙලේ නොලැගී ඒකත් බදාගන්නේ නැතුව ඒක විශේෂ උපේක්ෂා වෙනවා කියනකොට අහන්න නැතුව ලෑස්ති වෙන්න તો කවදාකවත් මේකට එළියන්න බෑ. එනිසා යම් යම් අඩුම කරන ප්‍රදේශයක් අප ඇතේ තියෙන. කියලා බනහනකොට තේරුම් ගන්නවා මෙතෙන්ට යනකම් දැන් මේ අඩුම කැඩමින් අපිට පාර සකස් වෙනවා මෙන්න මේ ඉදිරියට මෙන්න මේ විදිහට දෘෂ්ටිය ඍජු කර ගැනීමක් වෙන්නේ. දර්ශනයක් පහල කර ගන්න ඕනේ. සීලය දැඩි කර ගන්න ඕනේ. එතකොට අපි ගත කරන චිත්තක්ෂණයක් පාසා අපි මෙතෙක් සාක්ෂාත් නොකරන ලද ගැඹුරු ධර්මයට මෙහෙවීමක් වෙනවා. මධ්‍යම ප්‍රතිපදාවට වැටීමක් වෙනවා. වැටෙමින් ඊයේ පෙරේදා ඊශ්වර කාලේ අපි කරපු සෑම වැරද්දකම වැරදුණයි කියලා අතහැර දාපු හැම දෙයකම ගැඹුරු ධර්මයක් තියෙනවා. වැඳිය යුතු පිළිය යුතු தત્ත්වය තමයි එච්චර වැරදිතිත් අපි මේ භාවනා ජීවිතය අතහැරපුනේ. අතහැරියානම් අපිට කියන්න වෙන්නේ අයියෝ මේ කාලේ ඔක කරන්න බෑ කෙරුවට හරියන්නේ නැහැ කියලා පශ්චාත්තාපේසා වැරද්ද කියාවි. අපේ තියෙන වටිනකමක් කියනවනම් මේ ඉච්චර වැරදිලා තියෙන්නේ. ඉච්චර බෑ කියද්දී අපි කවදාකවත් සරුවත් නැති. සරුවත් නැහැ කියන්නේ කී නෑ. උන්වහන්සේගේ දේශනේ නෛර්යානික නැහැ කියන්නේ කී නෑ. මේ සංඝරත්නය රටට බරක් වෙලා නිකම්ම නිකම් මේ නිකන් ඉන්නව නෙවෙයි භාවනා කරන අය නිකම්ම නිකන් අනුන් දෙන කාලේ ඉන්නවා විතරක් නෙවෙයි ඒකේ ප්‍රයෝජන අරන් තියෙනවා කියන ඒ ධර්මයේ තියෙන මෙතෙක් ආපු මාර්ගයට කපිරීමක් විතර වෙනවා ඒක නිසා හැම කෙනෙකුටම සිද්ධ වෙනවා මෙතුවා කල්පන රැකගෙන ආපු ඒ ආධ්‍යාත්මික ජීවිතේ භාවනා ජීවිතේ එක අරිවක් එක දශමයක් අක්කා පශ්චාත්තාප වෙන්න පස්සට දාන්න දෙයක් නැහැ ඒ ටිකට ගරු කරුවොත් ඒකට පටන් අරගනි අපිට ඉස්සරහට කොච්චර පෝෂණයක් පොරක් වත්පත් මේ විවරණයෙන් විස්තරයෙන් පස්සේ මම කැමැති මේ සූත්‍රයේ සඳහන් වෙන විදිහට නැත්නම් මට වැටහෙන ආකාරයට භාවනා කරන කෙනෙක් දෝභන්තේ විදිත්වාන මේ අන්ත දෙක දැනගන්නවා කියන්නේ මොකද්ද මජ්ජේ මන්තාන ලිප්පති මැද වාශය කරාට ඒකේ ටැග් ගහන්නේ නැ, läග ගන්නේ නැ. බදාගන්නේ නැතු ගාව කියන විස්තර කරන්න කැමතියි. ඉතින් මේකට මම කැමති නිදර්ශන සූත්‍රයක් වශයෙන් සතිපට්ඨාන සූත්‍රය එහෙම නැත්නම් ආනාපාන සති සූත්‍රය ඉදිරිපත් කරගන්න. එතකොට මේම වගේ මට සිද්ධ වෙනවා මේ ආනාපානය කියන භාවනාව මූල කර්මස්ථානයේ වශයෙන් තියාගන්න. ඉතින් මේක මම කරනකොට උඟ වේලාවකට උඟ දෙනෙක් මේ චෝදනා ස්වරූපයෙන් කතා කරනවා මම මේ එක භාවනා ක්‍රමයකට විතරක් අනුග්‍රහ කරනවා කියන්නේ නෑ මම මේ නිදර්ශනයක් වශයෙන් පමණක් ගන්න කිසිසේත්ම ඒ වුරුම භාවනා ක්‍රම කියන පිම්බි මහැක්ලීම් භාවනාවට සක්මනේදී කරන වම දකුණ වශයෙන් ස්පර්ශය ගන්න වෙලාවට එදිනදා ජීවිතයේ අතුල්පතුල් වලට ගැටෙන සෑම දෙයකම දිවට ගැටෙන ඇහැට ගැටෙන නාසයට රස ගැටෙන දිවට ගැටෙන සෑම ස්පර්ශයකටම මේක අදාළයි මට අවසර දෙන්න ආනාපානේ විතරක් ඉස්සරහින් තියාගන්න ඊට පස්සේ තම තම නැනපමණින් දැනගන්න කියලා. ඒකට මෙහෙමනම් මේකට මෙහෙමයි කියලා අපි ධර්ම සාකච්ඡාවලදී නැත්තම් අපි අන්වේ ඥාන මතින් එහෙම නැත්නම් තර්ක ඥාන මතින් යන්නේ ඉඳ කියමු. මේ සතිපට්ඨාන සූත්‍රයේදී සරුවචනාංශේ දේශනා කරලා තියෙන්නේ සෝ සතෝ අස සති සෝ සතෝ පස සති. එනතන් සෝ සතෝ අස සති සතෝ පස සති. හෙතෙමේ ඒ කියන්නේ මේ භාවනාවට එළඹිච්ච කෙනා සිහියෙන් යුක්තව ආස්වාස කරයි ප්‍රස්වාස කරයි. ඒකෙන් අදහස් කරන්නේ අපි ඊයේ ගත්ත උපදේශ මට්ටමට යනකොට වාඩි වෙලා හොඳට කය තැම්පත් කරලා ඒ කයට එන වේදනාවකට හිත වික්ෂිප්ත වුණා නෙවෙයි. බාහිරින් එන සද්දයකට හිත ඇවිස්සුණා නෙවෙයි. හිතවිලි දෙකේ ඊයට හෙටට හිත ගිවා නෙවෙයි. දැන් ඔන්න කයේ හිත ගත්තා. මම දැන් මෙතන කියන තැනට ගත්තා. ගත්තට පස්සේ ඉබේම ස්වභාවයෙන්ම ඒ පුද්ගලයාට මෙන්න ආස්වාසය මෙන්න ප්‍රස්වාසය කියලා අර හිතවිලි වේදනා සාද්ද නැති හිතට මේ භවය මේ පැවැත්ම මේ ප්‍රාණය මේ ආස්වාස ප්‍රස්වාසී කී ඉස්සරහට එනවා. පැමිණිය යුතුයි කියලා දෙයක් නැහැ. සමහර ඇත්තන්ට මෙතින් මේ විවේක වෙනකොට ආස්වාද ප්‍රස්වාස දෙක වැටෙනවා. තව සමහරෙකුට මම අර නිදර්ශනයක් වශයෙන් ආනාපාන ගත්තට බිම්බීම හැකිලි වැටෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් ස්පර්ශයක් වැටෙන්න පුළුවන්. නමුත් මෙතෙන් අපි නිදර්ශනයක් වශයෙන් සතෝව අසසති සතෝව පස්සසති. එතකොට සතියෙන් යුක්තව ආස්වාස කරයි සතියෙන් යුක්තව ප්‍රස්වාස කරයි. එතකොට ඒ කියන්නේ එළඹ සිට 100ක් තියෙනවා ආස්වාසයේ දකින්නකොට මේ මම ඉන්නේ ආස්වාසයයි කියලා දැනගන්න. ප්‍රස්වාසය නෙවෙයි කියලා දැනගන්න. ශබ්දක නෙවෙයි කියලා දැනගන්න. වේදනාවක් නෙවෙයි කියලා දැනගන්න. හිතවිල්ලක නෙවෙයි කියලා දැනගන්න. එතකොට ඒකෙම දිගට ඉන්නව නෙවෙයි. ආස්වාසය ප්‍රස්වාසයේ ඉඳ කියලා අයින්. එතකොට අපි දැනගන්නවා දැන් මම ඉන්නේ ප්‍රස්වාස කියලා. සෝ සතෝ වාසසති සතෝ පස්සසති. එතකොට අපි මේක දිගට දිගට මේ ආස්වාසේ මේ ප්‍රස්වාසේ මේ ආස්වාසේ මේ ප්‍රස්වාසේ මේ ආස්වාසේ මේ ප්‍රස්වාසේ කියලා කඹේ කැවිදින කෙනෙක් වගේ නැත්නම් තනි කෝච්චි පාරක තනි පීල්ල කැවිදින කෙනෙක් වගේ එහාට මෙහාට වැටෙන්නේ නැතුව මේ කකුල තිබ්බ, වම් කකුල තිබ්බ, දකුණු කකුල තිබ්බ, වම් කකුල තිබ්බ, දකුණු කකුල තිබ්බගේ ඒ දන්න කන කෙනෙක් වගේ නොසලී නොවැටි යන්න පුළුවන් තත්ත්වයට එන්න ආවයි කියලා හිතමු. මම මේ මේ හිතන්නේ ඇත්තට මේක විශාල ජයග්‍රහණයක්. භාවනාවේ ලොකු දෙයක්. නමුත් මේ සූත්‍රයේ විවරණයට ඒක දැන් කරන්න පුළුවන් කෙනෙක් කියන අදහසට එන්න වෙනවා. එහෙම ආවයි කියලා හිතමු. ඒ කියන්නේ ආනාපානයට මූලට මූල දාලා ඉන්න පුළුවන්. අන්න එහෙම ඉන්නකොට තව දුරටත් ගෙවදින්න හදන සද්දවලට ඉඳ නොදීම පිණිස තවදුරටත් කයට හිත ගිහිල්ලා වේදනාතිකේ නොයෑම පිණිස තවදුරටත් හිත හිතවිලි දිගේ නන්නත්තර නොවීම පිණිස අර පේන ආනාපානයට එබිලා බලන්න සිද්ධ වෙනවා. netchara දීලා බලන්න සිද්ධ වෙනවා. ලොක් කරලා ගරු කරලා වටිනා කරලා බලන්න සිද්ධ වෙනවා. එතකොට මේ මේ ආස්වාසය මේ ප්‍රස්වාසය කියනට වඩා මේ ආස්වාස ප්‍රස්වාසයගේ අමතර ලකුණු ස්වභාවික ලකුණු අච්ඡන්ත ලක්ෂණ, පෞද්ගල ලක්ෂණ, ස්වලක්ෂණ කියන දේවල් දැකීම વિશેයි ඇස්පිරිමැදලා බැලුවොත් ප්‍රේමණීය විදියට බැලුවොත් සාදර වෙලා බැලුවොත් අර එන්න දොර ළඟ ඉඳගෙන ගොජ දමමින් තියෙන හිතවිලි වලට වේදනාවට සද්ද වලට ඉඩ දෙනවා වෙනුවට ආස්වාද ප්‍රසවාසයාගේ අමතර විස්තර දැක් ගන්න පුළුවන්. ඒක උනන්දු කරවීමේ අදහසින් සරුවචනාංශය සඳහන් කරනවා දීගං වාස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානා. මේ ආස්වාසිය මට දීර්ඝව වැටෙනවා කියලා. සද්ද විචිවිලි වේදනා දිගේ පහුරු ගන්න යන්නේ අවසන්ඩ යන්නේ නැහැ. ආස්වාසයාගේ දීර්ඝ බව දකින්න. ප්‍රස්වාසයාගේ දීර්ඝ බව දකින්න. ඉතින් මේක එක පැත්තක් තියෙනවා ඉඳගත්තු ගමන් කාටත් ඒ හුස්ම රැල්ල ටිකක් ගොරෝසුවට වැටෙනවා. දුවගෙන දුවගෙන ඉඳලා ආපු කෙනෙක් ඉඳගත්තාම ඒ හුස්ම ඉක්මන් ටිකපට වැටෙනවා. නිදා ගන්න ගියාමත් අපි මුලදී හුස්ම හයියෙන් වඩනවා. ඉඳගත්තාම හයියෙන් වඩනවා. මොකද හේතුව මේ ඉඳගෙන නිදාගෙන ඉන්න ඉරියව් වලට ශරීරයට අවශ්‍ය කරන ශ්වසනය අඩුයි, ඔක්සිජන් ප්‍රමාණය අඩුයි. දඟලන කටයුතු කරනකොට වැඩි, සක්මන් කරනකොට වැඩි. ඉතින් මේ සක්මන් කර කර ඉඳලා වැඩි ආශ්වාස ප්‍රශ්වාසයක්, වැඩි වායු සංසරණයක්, ගනුදෙනුවක්, ඔක්සිජන් වැඩි ප්‍රමාණයකට අඩු ප්‍රමාණයකට ආවට පස්සේ දැන් මේ ඉන්නේ ඉරියව්වේ හිත තැන්පත් වෙනවා නම් yaadෙනවා නම් අර ගුරු ස්වානාපානේ දීර්ඝ වැටහිලා ඊට පස්සේ උන රස්සං වාස සන්තෝකයෙන් විදිහට කෙටි බවට යන්න පුළුවන්. සංසිධීමක් මෙතන ඉංගියෙන් ව්‍යංගාර්ථයෙන් සරුවත්‍යංශයෙන් සඳහන් කරනවා. ගුරුසු ඉරියව්වක ඉඳලා සංසුන් ඉරියව්වකට ආවා. සංසුන් ඉරියව්වේ හිත සංසුනේ නැත්නම් ආස්වාස් ප්‍රසාර සංසිඳෙන්නේ නැහැ. හිත හිතවිලි දිගේ දුවනවනම් ශබ්ද වලට වෛර කරනවනම් වේදනාව වලින් අපි පෙළෙනවා නම් ඒ හුස්ම ওই තරම් ශීඝ්‍රව සංසිඳෙන්නේ නැහැ ඒකාකාරව සංසිඳෙන්නේ නැහැ සංසිඳෙනවා කියන අදහස ගන්නෙ මොකද්ද අපි මේක නෙවෙයි අපේ කතාසාරයේ තේමාව අපි ඉස්සරහට යන්නයි හදා ඉතින් අපි හිතමු මේ කියන දේ තේරෙනවා දැන් Tamanට වැටෙනවා ආස්වාද ප්‍රසවාසී මූණට මූණ දාලා ඉන්න මේ ආස්වාසය මේ ප්‍රසවාසය දීර්ඝව ගොරෝසුර තිබිලා දැන් වුණා ටිකක් සිවුම් මේකන යනවා. එතකොට සබ්බකාය පරිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති. සබ්බකාය පරිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති කියන එක මම හිතන්නේ බොහෝ දෙනා දාන. ඒ කියන්නේ මේ ආස්වාස ප්‍රස්වාසයේ දිග බව කෙටි බව කියන අවස්ථාවේදී අපි දකින්නේ ඇති වෙච්ච, තාම නැති වෙච්ච නැති ආස්වාස ප්‍රස්වාසයේ මැද හරිය පිටකොන්ද හරිය විතරයි. දැන් නැති තැනකින් ආස්වාසිය මතුවලා ඒක යම් මට්ටමකට පිපුණාට පස්සේ යම් මට්ටමකට දැනුම් මට්ටම පැන්නුවාට පස්සේ තමයි ඒක අපිට වැටහෙන්නේ. ඊට පස්සේ ඒක තුනී වේගන ගියාට පස්සේ අපේ දැනුම් මට්ටම පැන්නට පස්සේ අපි ඒක නැති වුණා කියලා කියනවා. ඒ නිසා මේ ආස්වාසේ ප්‍රස්වාසේ දීර්ඝ කෙටි බව කියන එකෙන් අදහස් කරන්නේ ආස්වාසේ හොඳට ගොරෝසුට ඇති වෙලා පවතින අවස්ථාව තමයි. ඒක ගොරෝසුට ඒක සියුම් වෙලා දැන් ඉදිරියට යන්න මේ ආස්වාස් ප්‍රසවාස කියන අත්තල දිගේ ඉදිරියට යන්න නම් මේ ඇති වෙන්න ඉස්සෙල්ලා මේක ඇති වෙමින් නැති තැනක ඉඳලා ආස්වාසයේ හැපීම වටන් ගන්නා වූ මුල දිහාවට බලන්න වෙනවා අග දිහාවටත් ඒකත් ස්පර්ශයේ අවධානය එළඹ සිටි ගතිය දිගට පවත්වන්න වෙනවා. එතකොට කියනවා ආස්වාද ප්‍රසවාස මුලුල්ලම ආස්වාද ප්‍රසවාස කය සියල්ලම දක්නාසුලුව භාවනා කරන්නයි කියලා මෙතෙක් නොදැක්ක හටගන්මත් මෙතෙක් නොදැක්ක ආස්වාසේ සහ ප්‍රස්වාසේ විය කියාමත් ගෙවි යෑමත් බලනාසුලුව දක්නාසුලුව සියලු කය සබ්බකාය පරිසංවේදී අසසි සාමිති චික්කති. ඉතින් මේ කියන්නේ දැන් යෝගාවචරයට හොඳ විශ්වාසයක් තියෙන්න ඕනේ. එන එන ආස්වාසේ, එන එන ප්‍රස්වාසේ මට දැන් ශබ්ද නෙවෙයි, වේදනා නෙවෙයි, හිතේ නෙවෙයි මේක බලන්න පුළුවන්. මම බලමි. මට මේක දැන් කීකරු වෙලා තියෙන්නේ කියන සෑහෙන කීකරුවක් තියෙන්න ඕනේ. ඔය දිග බව කෙටි බව සංසිඳු ආගෙන එන එන ආස්වාසේ පටන් ගන්න. එන එන ප්‍රස්වාසේ පටන් ගන්න. එනේන ආස්වාසේ ගෙවි යෑම. එනේන ප්‍රස්වාසේ ගෙවි යෑම බලන්න බුදුහාමර පුංචි ආරාධනාවක් කරනවා. ඉඟියක් කරනවා, ගුණයක් දෙනවා. සබ්බ කාය පරිසංවේදී අසහිසාමිති ශික්කතිය. ඉතින් ඒක ඒකට මේ හොඳ ගැඹුරු අර්ථයක් දෙන්න නම් විචිතුරු අර්ථයක් දෙන්න නම් අපි මතක් කරගන්න වෙනවා සාමාන්‍යයෙන් ආස්වාස් ප්‍රසවාස කියලා අපි දකින්නේ ආස්වාස් ප්‍රසවාසයේ පිටකොන්ද විතරයි. මුල දකින්නෙත් නෑ අග දකින්නෙත් නෑ. සබ්බකාය කියන එකෙන් ආරාධනා කරලා තිනවා තවත් හිත සියුම් කරන තවත් සතිමත් වෙලා තමත් සමාධිමත් වෙලා මතුවෙන ආස්වාසය සහ ගෙවෙන ආස්වාසය බලන්නේ. මෙන්න මේකෙන් පොඩි ඉඟියක් මේක මම හිතන්නේ මම හිතනවා මේ ඒ නිරීක්ෂණය නැත්නම් ඒ නිගමනේ හරි කියලා අටුවාචාරින් වහන්සේලා මේක විස්තර කරනවා මේ විස්තර කරන්න හදන කාරණය හරියටම ඇනේකට මිටියෙන් ගැහුවා වගේ විස්තර කරනවා මේ විපස්සනාවට සූදානම් කරන හිත අරමුණක් කීකරු කරගෙන අරමුණේම හිත පවත්වමින් විපස්සනාවට සූදානම් කරන හිත ඒ විපස්සනා පාදක වෙනකොට විපස්සනා පාදක වීම පිණිස ඉස්සල්ලාම ඇති කරන ඥාණයට කියනවා නාම රූප පරිච්ඡේද ඥාණය කියලා. ඔය ඇත්තටම ත්‍රිපිටකයේ මේ වචන නැහැ. නමුත් මේවට අවශ්‍ය කරන තොරතුරු තියෙනවා. පසු කාල ආචාර්යවරුන් මේවා පරිච්ඡේද කරලා කපල කොටලා පෙන්නනවා. අපි වගේ ඇත්තන්න මේක තේරුම් ගැනීම පහසුවට. මෙන්න මේ නාම රූප පරිච්ඡේද ඥානදී අපි කරන්නේ මොකද්ද? අර හුස්ම කීකරු කරගත්තා. මූණට මූණ දාගෙන බලන ඉන්නවා. ඉන්න වෙලාවක් ගැන කතා කරනවා කියලා හිතමු. ඉන්න වෙලාවේදී මේ ආස්වාසයයි මේ ආස්වාසය දැනගන්න හිතයි. මේ ප්‍රස්වාසයයි මේ ප්‍රස්වාසය දැනගන්න හිතයි ඒ දෙක විතරයි. වෙන මොකක්ද? සුද්ධෙටම ආශ්වාසයෙන්කොට ආශ්වාසය පිළිබඳ දැනීම තියෙනවා. අපි කියන සමාහලට මේක තීව්‍ර කිරීම සඳහා මෙනෙහි කරන්නයි කියලා. ප්‍රස්වාසයෙන්කොට ප්‍රස්වාසය පිළිබඳ දැනීම තියෙන නැත්නම් මෙනෙහි කිරීම තියෙන ඒ නිසා ආශ්වාස ක්‍රියාවලිය රූප ක්‍රියාවලියක් වායෝ කොටබ ධාතුව ඒක බලන හිතත් ප්‍රස්වාස වේලාවේදී ඒ වගේම වායෝ පොට්ටබ්බ ධාතුව බලන හිතක් කියන මෙන්න මේ දෙක විතරයි හිතවිලි කියන බාධා කියන මොනවත් නැතුව මේ දෙක දැනගත්තට පස්සේ තමයි අපිට ගමේ භාෂාවෙන් කියන්න වෙන්නේ ආනාපානෙට මූණට මූණ දාලා ඉන්නයි. ආනාපානෙ කීකරු කරගත්තයි. හරියට තමයි මූණ බලන කණ්ණාඩියට හරි සමාන දුරකින් තියාගෙන ඒ මූණේ අස්තර විස්තර බලනකොට කණ්ණාඩිය හෙල්ලෙන්න බෑ. ඒ වගේම කණ්ණාඩිය එතන නැතු පිටිය තිබුණට ඡායාව වැටෙන්නේ නැහැ. ඒ නිසා මේ ආශ්වාසය බලන වෙලාවේදී අඩු ගානේ බලන හිතයි ආස්වාසයයි දෙක වුණට වුණ දාන්න. ප්‍රස්වාසය බලන වෙලාවේදී ආස්වාස ප්‍රස්වාසය බලන හිතත් නැත්නම් මෙනෙහි කරන හිතත් ප්‍රස්වාස ක්‍රියාවලියත් මුණට මුණ දාන්න. දැන් මෙතන කීකරුකම කියන්නේ ඊගාවට එන ආස්වාසයත් අනිවාර්යයෙන්ම මට කරදරයකින් තොක දකින්න ලැබෙනවා කියන විශ්වාසය යෝගාවචරගේ හිතේ තැම්පත් වෙලා තියෙනවා. ඊගාටන ප්‍රස්වාසයත් අනිවාර්යයෙන්ම මට දකින්න පුළුවන් මට සද්දකින් බාධාවක් ආවත් මම නෑ ඒකට යන්නේ. වේදනාවක් ආවත් මම කාගෙන මේ ආනපරණිය බලන්නේ හිතවිලි ආවත් මං හිතවිලි අගේ කරන්න යන්නේ නැහැ කියලා දැන් දැඩි ආශාවකින් නැත්තම් දැඩි භාවනා කුසල ඡන්දයකින් එහෙම නැත්තම් භාවනා රාමෝ හෝති භාවනා රතෝ පහනා රාමෝ හෝති පහන රතෝ කිය කීකරු කරගත්ත ආස්වාසේ ප්‍රස්වාසේ නැවත නැවත පැමිණෙන්න පිළිබඳ විශ්වාසයෙන් බලාන ඉන්නකොට නාම රූප පරිච්ඡේද ඥානය කියලා කියන්නේ බලන හිත දකින අරමුණක් කියන දෙක පමණයි ඒක සුද්ධව දකිනකොට අටුවාචාර්යන් වහන්සේලා මතක් කරනවා මෙතනදී දකින්නේ මේ බලන රූපයේ මැද පමණයි. ඇති වෙච්ච රූපයක් දකින්නේ ඇති වෙන හැටි දකින්නෙත් නෑ අපි නැති වෙන හැටි දකින්නෙත් නෑ. අපි සාමාන්‍යයෙන් වෙස් බැඳලා නටනවා දැක්කට වෙස් බඳිනවා පෙන්වන්නේ නෑ. වෙස් ගලවනවා පෙන්වන්නෙත් නෑ වේදිකාව සකස් කරලා වේදිකාවට එන්නේ වෙස් බැඳපු නළුවේ. බබෙක් හම්බ වෙන හැටි පෙන්වන්නෙත් නෑ අපිට බබා හම්බුනාට පස්සේ දොරට වටනවායි කියලා පෙන්වන්නේ හම්බෙච්ච බබෙක්. මේ ලෝකේ කිසිම දෙයක ආරම්භයේ අපට වසන් කරලා තියෙන සදාචාරය විසින්. සමහර වෙලාවට මම පෙන්නුමුනි දසන වල ඔකට සදාචාරය කියනවා. කිසිම තැනක හටගැනීම පෙන්වන්නේ පිපුණාට පස්සේ තමයි පෙන්වන්නේ. නෙළුම කහට ගන්නව මහා මඩ ගොහරුවක තියෙන. ඒක පිපිච්ච මල සීතු දේවීන්ගේ ගෙලේ නැත්නම් කෙස්වලේ බලන්න පුළුවන්. මොකද සීතු දේවීගේ ගෙල මඩේ ගැව්වා නම් පටන් ගත්ත තැන සීතු දේවීට කරන වසවිලි ගැග්ගාවා. නිසා කිසියම් සංසිද්ධියක ලෝකේ මුල පේන්න නැහැ. ඒ නිසා සරුවච්චන් ආංශේ ආනාපානේ කියන සංසිද්ධිය කොටු කරලා හිර කරලා පිටිය කෙල්ලපු රාමුවක් වගේ කණ්ණාඩියක් වගේ කරලා දිහාම බලනින්න කියලා ওই සංසිද්ධියේ ආරම්භය දැකීමල කරන ආරාධනාවක් තමයි සබ්බකාය පරිසංවේදී අසසීසාමිති සික්කදී කියන්නේ. මෙන්න මේක පොතු ඇරලා පතුරු ගහලා විස්තර කරලා අටුවාචාර්යන් වහන්සේලා සඳහන් කරන නාම රූප පරිච්ඡේද ඥානය කියලා කියන්නේ ඇති වෙච්ච රූප ධර්මයක් දිහා දිහා දැක දැක දන දන හිත මෙහෙවිච්ච වෙලාව. ඒතර රූප ධර්මයේ ඇතිවීම සහ නැතිවීම නාම රූප පරිච්ඡේදයට විස්තර වැඩි. ඒක එච්චර අත්‍යවශ්‍ය නැහැ. පිටකොන්ද හරි ඇතිවෙච්ච රූපේ හරි දැක්කම නාම රූප පරිච්ඡේද ඥානයේ 100ක් ලකුණු ලැබෙනවා. එන්න එන්න ආස්වාසය එන්න එන ප්‍රසවාසය මෙහෙම බල බල බල බල ඉන්නකොට දැන් ආස්වාස ප්‍රසවාසයත් එක්ක හාද වෙනවනේ යාලුකමක් ඇති කර ගන්නවනේ ඒක වගල ගන්නවනේ කොටු කර ගන්නවනේ වශී කර ගන්නවනේ එහෙම නැත්නම් ඒක කීකරු කර ගන්නවනේ අන්න ඒක කීකරු කරගත්තට පස්සේ සරුවත්තන්සේ සඳහන් කරනවා දැන් ඕක දිහා හුතුට ඇස් දෙක පිහලා බලන්න කොහේ ඉඳලාද මේ ආස්වාසිය මතුනේ කොහොමද මේක නැති තැනක ඉඳලා නොදැනෙන තැනක ඉඳලා දැනෙන තැනට ආවේ ස්පර්ශය නැත්නම් ස්පර්ශයට ආවේ කොහොමද මේක ස්පර්ශයෙන් ඉඳලා ගිලිලා ආය ප්‍රසවාසිකට ඉඩ දීලා අයින් වෙන්නේ ආනෝයි සංසිද්ධිය බලන්න කරන ආර්ධනාව තමයි සබ්බකාය කියන්නේ නමුත් අටුවාචාන් වහන්සේලා මතක් කරනවා මේ නාම රූප පරිච්ඡේද ඥානයකදී අරමුණක මැද දැක්කට යම් තැනක මේ ඥානෙ පිළියක් යම් තැනක ඥාන භාජනෙ පිළිලා වැක්කෙලා උතුරන වෙලාව කියලා කියන්නේ පච්චේ පරිකා ඥානයේ ප්‍රත්‍යය දැක ගන්න අවස්ථාව. ප්‍රත්‍ය කියලා කියන්නේ හේතුව දැක ගන්න අවස්ථාව. දැන් ඵලයේ දකින්නේ අපි නාම රූපයි කියලාදී. ඔය සබ්බකාය පරිසංවේදී කියලා සර්වඥාන්සේ මෙතන පොදු ආරාධනාවක් කරාට බලාන හිතියොත් පේන්නේ ඇතිවීම පැත්ත මිස ආධුනිකයට නැතිවීම පැත්ත පේන්නේ. ආනාපානේ ආස්වාස යාන්තමට ඇතිවීගෙන ඇවිල්ලා මොන දැනෙන මට්ටමට නැති පෙනේ. නැතිවීමත් මේ ප්‍රසවාසයේ ඇති වෙන පැත්ත නිසා පච්චේ පරිග්‍රහණාන කියන මේ හේතුවත් සමග ඵලයේ පේන අවස්ථාව මේක තමයි මුළු බුද්ධ ආගමේම තියෙන හේතුඵලවයි. ඒ නිසා ඉසාල ඔය PhDs ලිව්වට එහෙම නැත්නම් ඔක පිළිබඳ විශාල ගැඹුරක් බුද්ධ ආගමේ හරය හරපද්ධතිය කියන්නේ නාම රූප මේ හේතුඵල ධර්ම කියලා කිව්වට බොරු නෙමෙයි ඇත්ත ගැඹුරක් තියෙනවා. නමුත් ඔය කියන්නේ ඇති වෙන ඇති වෙන අරමුණක ජාතකෙත් එකම දකින්න. හේතුවත් එක්කම දකින්න. අන්න ඒක දකින්නකොට තමයි තේරෙන්න පටන් අර ගන්නවා මේක අ හේතුකව පළක් කරගත්තා නෙවෙයි විෂම හේතුකව හටගත්තා නෙවෙයි අදාළ හේතු ඇති වෙන වෙලාවට අදාළ ඵලෙ පහළ වෙනවා. අදාළ හේතුව නිසා විෂම ඵල පළ කරන්නේත් නැහැ අදාළ ඵලය පළ කරනවා. පහළ කරනවා. ඉතින් මේකට යනකොට යෝගාවචරයේ අරමුණට බැඳී ගැනීමක් ඇති වෙනවා. ඇලී ගැනීමක් ඇති වෙනවා. කාන්දා ශක්තියක් ඇති වෙන්න පටන් ගන්නවා නිකන් බලන්නදලා බෑ. netchර දීලා බලන්න. හරියට අන්විච්චයකට දාලා බලනවා වගේ බලන්න. එන්නකොටම ආස්වාසිය සඳහා එළඹ සිටි ගතිය, සූදානම් ශරීරයක් තියාගෙන හිටියොත් කොතනින්ද මේ ආස්වාසිය ආවේ? කොතනින්ද මේ ප්‍රස්වාසය ඉන්නේ කියලා බලාගෙන ඉන්නකොට මේ පච්චේ පරිඥාණය කියලා කියන්නේ දැන් අරමුණ කීකරු කරගෙන එන එන එකට එළඹ සිටිව දැක ගන්නා සුළු බලන් හිටියොත් ඒ යෝගාවචරයට පේන්න පටන් අර ගන්නවා මේක මෙතෙක් කවදාකවත් තමන්ගේ ජීවිතය තුලවත් පරිබාහිරවත් අත්දකම නැතිකම මේකට නිදර්ශන කීපයක් අපි දුන්නොත් දැන් චීන ඔය ස්වයින් ෆ්ලූ එහෙම නැත්නම් ඌරු උණ එහෙම නැත්නම් කුකුල් උණ මී උණ নানা ආකාර අපි කලින් අහපු නැතිනම් සහිත ලෙඩ රෝග ආපුවාම ඉස්පිරිතාලේ ඉන්න ඒ දොස්තරලවත් එහෙම නැත්නම් බෙහෙත් හදන කම්පැනි ඉන්න ලොක්කවත් කවුරක්වත් බලාපොරොත්තු වෙන තේක පාට මේ ලෙඩේ ඉන්නේ. එතකොට ඉස්පිරිතාලට යන්නේ දරුණුවටම රෝගේ උග්‍ර වෙච්ච ලෙඩේ. ඒ අත්තන්ගේ රෝග ලක්ෂණ අර එක එක වෙන වෙන රෝග වලින් හඳුනාගත්ත ලකුණු කියනවා. නහයෙන් හොටු ගන්නවා, උණ ගැනිනවා, ගැහෙනවා, নানা ප්‍රකාර. ඒකට ඒ වෛද්‍යවරු මොකද කරන්නේ? අර ලෙඩ අධ්‍යා හොඳට බලබලා තියෙන රෝග ලක්ෂණ වල ප්‍රතිකර්ම කරමින් ලෙඩා පොඩ්ඩක් ඉස්පාසු තැනකට ගෙනල්ලා රටට ප්‍රකාශයක් කරනවා මෙන්න මේම රෝග ලක්ෂණ සහිත රෝගයක් රටේ පැතිරෙනවා කරුණා කරලා අමාරුවටපත් වෙනකන් ඉඳපා රෝගය හැදීගෙන එනකොටම මෙන්න මේ ලක්ෂණ සීනකොටම එන්නේ කියලා. එසකට වෛද්‍යවරුන්ට අවස්ථාවක් ලැබෙනවා මේ රෝගයාගේ හටගන්න පැත්ත දිහාට නැත්නම් ඇති කරන විෂ බීජ දැක ගන්න පැත්තට එහෙම නැත්නම් ඇති කරන අප්‍රත්‍ය ලක්ෂණය දැක ගන්න පැත්තට අමුද්‍රව්‍ය ලැබෙන්න පටන් ගන්නවා වාට්ටුවට. එතකොට මේ සෑම රෝග වෛද්‍යවරයෙක්ම ඒ රෝග ලක්ෂණත් එක්ක හටගන්නා පැත්ත දකින්න දකින්න දකින්න දකින්න වෛද්‍ය ශාස්ත්‍රයේ රෝගේ නතු කර ගැනීමක් කරනවා. රෝගේ වශී කර ගැනීමක් කරනවා. හොඳටම උග්‍ර වෙච්ච රෝගීන් විතර බලන්න හිතට කවදාකවත් වෛද්‍ය ශාස්ත්‍රයට බෑ. මොකද එක විෂ බීජකින් මේ රෝගය ආවට රෙදා දුර්වල වුණාට පස්සේ ලෙඩාගේ ප්‍රතිශක්තිය නැති වුණාට පස්සේ විවිධාකාර විෂ බීජවලින් ඒ ලෙඩා පිළුවට පස්සේ මූල හේතුව ස්වයින් ෆ්ලූ කියන එකට අදාළ විෂ බීජය. එහෙනම් චිකන් ෆ්ලූ කියන එකට අදාළ මේ විෂ බීජය අල්ලන්න බෑ. නිසා ඒක අල්ලන්න නම් රෝගේ මතුවෙන දිහාට බොහෝම සාතර උග්‍ර රෝගීන් සලකමින් සලකමින් අනික් රෝගීන්ට වාට්ටුවට එන්න ආරාධනා කරලා ඒ රෝගීන් දිහාට බලාන හිටියොත් අඩු කරන අඩු කරන අඩු කරන අඩු කරන ගිහිල්ලා කවදා හරි මේ රෝග බීජය අල්ලගත්තොත් අන්න එදාට පුළුවන් වෛද්‍ය ශාස්ත්‍රයට කියන්නේ ඒකට ප්‍රතිජීවකය හදාගෙන එහෙම නැත්නම් ප්‍රත්‍ය කර්ම හොයාගෙන රටට කියන්න පුළුවන් මෙන්න මෙතනයි වැරදින්නේ මෙන්න මේකට ප්‍රතිකර්ම කරන්නේ ඉතින් ඒකෙදි පේනවා රෝගෙන් දසදහස් ගාණක් උග්‍ර වෙලා මැරෙන රෝගීන් ආශ්‍රය කරලා කරලා තමයි රෝගේ මුලට යන්නේ. මේ වගේ තමයි ආශ්‍රව ප්‍රසවාසය කියලා කියන්නේ සංසාරගත රෝගයක්. අපි මේ රෝගය රෝගයක් විදිහට සලකන බෝ වන්න අරමුණක් විදිහට සලකන්නේ. සලකලා කොහෙන්ද මේක එන්නේ කියලා බලන්න ඉස්සෙල්ලාම නිතරම රෝගී වාටුවට එන්න අරින්න. කවුරු හරි කිව්වොත් එහෙම ওই ලෙඩු ඉන්න තැන් වල අපිට වෙදකම් කරන්න බෑ අපිටත් ලෙඩ වෙනවා කියලා දොස්තරට ගිහිල්ලා ලස්සනක් මොකද එහෙනම් දොස්තර වෙනවා දොස්තර වෙනවා දොස්තරගේ දොස්තරට එහෙම කරන්න පුළුවන් කරන්නේ ඒ කට්ටිය කිවිසගෙන තියෙන්නේ ඒ ඇත්තට මම තමයි පිහිටට තියෙන්නේ අම්මර තාත්තට කරන්න බෑ සහෝදර සහෝදරයන් කරන්න බෑ ඥාතින කරන්න බෑ මම අරසවින්න අරසවිලා රෝගීන් වහ වහ ස්පිතාලට එනකොට හැම රෝගියාගෙම රෝගේ හැදීගෙන එන ලකුණු බලබලා පිටිපස්සෙන් පිටිපස්සට පිටිපස්සෙන් පිටිපස්සට යන්න ගියොත් රෝග නිర్ణයට යන්න පුළුවන් මෙන්න මේ පිටිපස්සට යන එක තමයි සරුවචනසේ යෝනිසෝ මනසිකාරය කියන වචනේ පාවිච්චි කරන්නේ. යෝනිසෝ මනසිකාරය පටන් ගන්න යෝගාවචරය ආධික යෝගාවචරය අල්ලන්නේ ගොරෝසු දෙකින් තමයි. ඊට පස්සේ ඒ ගොරෝසු වෙන චිත්තක්ෂණයට කලින් ඊටත් වැඩි තව චිත්තක්ෂණයකට කලින් අල්ලගෙන අල්ලගෙන අල්ලගෙන අල්ලන පිටිපස්සට යන්න පටන් ගත්තාම එන රෝගීන් හැම කෙනෙක්ම පරිශ්‍රණය සඳහා අමුද්‍රව්‍යයක් වාටපත් වෙනවා. එතකොට මේ ආනාපාන ගැන කතා කරනවා ආනාපානේ නිතරම වෙන දේවලින් බාධාක් උතර ඊගාට ආනාපානට සූදානම් ගතියක් විශ්වාස ගතියක් මිත්‍ර ස්වરૂපයක් යාපු භාවයක් යාලු භාවයක් ඇති කරගන්න. ඒකල එන්න එන ආනාපානේ දැක දැක මේක මෙතෙන්ද එන්න ඉස්සල චිත්තක්ෂණය මට අල්ලන්න නැත්තම් මෙතෙන්ද එන්න චිත්තක්ෂණය කලින් අල්ලන්න නැත්තම් කියලා බලාගෙන ඉන්නකොට ලස්සන ගමනක් පිටිපසට යනවා. යනකොට යනකොට යනකොට මේ පිටකොන්ද බලබලා හිටපු එක්කනාතර මුල දකින්න පටන් ගන්නකොට වෙනසට නොතිබිච්ච විදිහට එයාගේ අලගිය මුලගිය අංග ප්‍රත්‍යංග ව්‍යංජන අනුව්‍යංජන විස්තර කිරීමේ ශක්තියක් එනවා. ඒක නිසා ඒකට උනන්දු කරවන්නේ භාවනා කරනකොට ආනාපානීය බෞද්ධික ලක්ෂණ වශයෙන් බලන්න, අච්ඡත්ත ලක්ෂණ වශයෙන් බලන්න, සලක්ෂණ වශයෙන් බලන්න, භාව ලක්ෂණ වශයෙන් බලන්න, ස්වභාව ලක්ෂණ වශයෙන් බලන්න කියලා නිකන් දැක්කයි කියන්න එපා. කොහොමද ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙනස් වෙන්නේ කියලා බලන්න. කොහොමද ආස්වාද ප්‍රස්වාසයෙන් සද්දෙන් වෙනස් වෙන්නේ කියලා බලන්න. කොහොමද ආස්වාද ප්‍රස්වාසයේ වේදනාවෙන් වෙනස් වෙන්නේ කියලා බලන්න. කොහොමද ආස්වාද ප්‍රස්වාසයේ හිතවිලි වලින් වෙනස් වෙන්නේ කියලා එක එක එක ගලප ගලප ගලප ගලප බලනකොට මෙච්චර කාල ආර්ථික හේතු සඳහා සමාජික හේතු සඳහා දේශපාලන හේතු සඳහා වැය වෙච්චි ගත වෙච්ච අපේ ජීවිතේ ප්‍රශ්න කරන ඕක දැක්කා කියලා මොකක්ද හම්බෙන ලාභේ. ඥානාපානේ අලගිය මුලගේ විස්තර දැක්කයි කියලා මොකක්ද ලාභේ? ඕකේ නිකාම නිකන් අපි වයසට යනවා නේද? අපිට මේ වගතුවක් වෙයිද? ඕකෙන් පුළුවන් ද නිවන් දකින්න කියලා හිත ඇතුලෙන් එනවා මේක මහා නිකන් දෙකේවන් කියලා මේකේ වැඩක්. මොකක්ද ඕකෙන් කරලා ඇති වැඩි කියලා කවදාකවත් ඒ ආනාපානයට ගරු කරලා ප්‍රේම කරලා සාදර වෙලා විස්තර බලන්ට නොපෙළඹෙනවා නම් අවුරුදු 16ක් 20ක් 30ක් වුණත් ආනාපානය කරයි කිසිම ಗುಣ විශේෂයක් නම් උන්දට ලැබෙන්නේ නැහැ. ಗುಣ විශේෂය ගන්න නම් ඉස්සලා ආනාපාන යාප්පු කරගන්න. කීකරු කරගන්න. දැපෙන දමා ගන්න. දමාගෙන ඉවරලා එන එන වතාවේ ආස්වාසයෙන් ප්‍රස්වාසය වෙනස් වෙන හැටි. බලාන යනකොට යාගේ පිටකොන්දේ ලක්ෂණ පේන. ඊට පස්සේ තව දුරටත් ආස්වාසයගේ මුලින් මැද මැදින් අග වෙනස් කර දකින්නවා කියලා කියන්නේ උසස් පෙළ වැඩ. රාසස් ප්‍රසාද දෙක සංසන්දනය කරනවා කියලා කියන්නේ පහළ බාලාංශයේ වැඩක් නෑ. ඒ පහළ බාලාංශයේ හොඳට ලකුණු අරගෙන එනේන ආස්වාසේ ඉස්සලකින් වෙනස් වෙන හැටි. එනේන ආස්වාසේ ප්‍රස්වාසයෙන් වෙනස් වෙන හැටි. එනේන ආස්වාසේ හිතවිල්ලක වෙනස් වෙන හැටි. හිතන ආස්වාසේ ශබ්දකින් වේදනාවකින් වෙනස් වෙන හැටි දක ගන්නාසුලව ගත කරොත් යෝගාචරයට වෙලා යනවා තේරෙන්නේ. සම්පූර්ණ කය වේදනා නැති, බාධා නැති අරමුණත් එක්ක මූණට මූණ දාලා ඉන්න ගතියක් එනවා. මේක තමයි එතකොට සාමාන්‍ය පන්ති පාඩම. ඊට පස්සේ උසස් පෙළ පාඩම තමයි ආස්වාසේ මුලින් ආස්වාසේ මැද වෙන් කරගන්න දැනගන්නේ. ඊට කියනකොට නම් ගුරුවරු කියන්නේ මුලමැද අග වෙන් කළා දකින්න කියලා. නමුත් සාධාරණ හේතු තියෙනවා මැද දැක ගැනීම පිළිබඳ සූර වෙච්ච කෙනා මැද දැක ගැනීම පිළිබඳව වශයක් ඇති කරගත්ත එකනට බොහෝ විට දකින්න පුළුවන් ඉන්නේ මැදට සාපේක්ෂව මුල තමයි. ඉතින් මේ සූත්‍රයේ කියනවා පස්සය තමයි ස්පර්ශය තමයි ඒකාන්තය. ස්පර්ශ සමුදය කියන හටගන්ම තමයි අනික්කාන්තය. ඉතින් මෙතෙන්ද ගිය කෙනා දැන් කියනවා නම් ආස්වාසේ වෙනදා නොදැක්ක තරම් ඉතාම සිවුම් තැනෙන් පටන් අරගෙන ওই කියන ගොරෝසු තැනට නැත්තම් සිසිල් තැනට පිරිමැදෙන තැනට පිප්පුපුරු ගහන තැනට කම්පන චංචල දැන තැන්ට එනවා. ඊට පස්සේ ඒක ගෙවන් වෙලා ආය ප්‍රශ්වාසය මතුවලා ඒක උණුසුම් තැනට නානා ප්‍රවිද කියාගෙන යනකොට මේ දෙකෙන් හිත පිරිච්ච ගතියක් වෙනකට වැඩිය සම්පත්‍ති කරගතියක් සන්තුෂ්ටි කරගතියක් එනවා අපට දැන් මුලක් දැක් ගන්න පුළුවන් කියලා. ඇත්තට මේක ප්‍රශංසනීය මට්ටමක්. මෙන්න මේ ප්‍රශංසනීය මට්ටම කියන්නේ මුල සහිතව මැද දැකීම එන ප්‍රත්‍යත් සහිතව ඵලයේ දැකීම තමයි පච්චේ පරිඛා ඥානය කියලා කියන්නේ. හේතුඵල ධර්මයේ දක්නවා කියලා කියන්නේ මේක. මෙන්න මේ හේතුඵල ධර්මයේ විශාල දොරටුවක් ජනේලයක් මේක දැක්කට පස්සේ යෝගාවචරයට පරියන්කේදී මේක දැක්කනම් සක්මනේදීත් මේක දකින්නවා කියන එක අච්චට මෙච්චන මෙච්චට කොච්චරද කියලා වගේ ගලපලා බලන්න. ඒ වගේම අපි අත් දෙක කළ රූපයක් බලනවා, සද්දයක් අහනවා, ගන්ධ රස පහස මොනවා ලබනකොට උනත් මේ ධර්මතාවයේ තියෙන අතෙන්දී අපි ප්‍රමාද නිසා සතිය නැති නිසා සමාධිය නැති නිසා ඉදින්දා වැඩවලදී අපිට ඉතර මුලත් සහිතව ආරමුණ දකින්න අමාරු. වැඩියෙන්ම දකින්නේ බොහෝ විට පරියන්කේ තමයි. නමුත් මේ ඇති වෙන පැලිර මේ ඒක ඝණයක් ඒක පුද්ගලයක් මම ස්ත්‍රියාවක් පුරුෂයෙක් සිද්ධියක් කියලා ගන්න එක ඉස්සල්ලාම නාම රූප කියන පළවෙනි පැලිර ගියාට පස්සේ විශාල ගලකට ගහලා ගහලා ගහලා ගහලා කුළු ගෙඩියකින් ඒක පළවෙනි පැලයට ගියාට පස්සේ මේ දෙවෙනි පැලයට තමයි මේ සෑම දෙයක්ම අදාළ හේතුකින් තමයි මතුවෙන්නේ හොඳට නැවත නැවත ඒකාකාරීව මතුවෙන අරමුණක් දිහා බලන ඉඳලා මුල බලන්න පටන් අරගත්තොත් අදාළ හේතු නිසා අදාළ ඵලයේ පහළ වෙන බවත් කවම කවදාකවත් එක හේතුවක් නිසා එක ඵලයක් පහළීමක් ලෝකෙ වෙන්නේ නැහැ. අපි අධ්‍යාපනය කරන එතනින්ම හැලෙනවා. අපි අධ්‍යාපනය කරන සම්පූර්ණම කොට නැගිලා තියෙන එක හේතුවක් නිසා එක ඵලයක් කියන රීකී ක්‍රමය. අපිට ලියන්න පුළුවන් වෙන්නේ වම් කොටෙන් පටන් ගත්තාම කඩදාසිය දකුණු කොට අකුරු පෙළක් ලියාගෙන යන එක විතරයි අපිට තේරෙන්නේ. ඒ නිසා අපේ හිතේ තියෙන අර ත්‍රිමාණයට ඉගෙන ගන්න පුළුවන් මේ සරුවචනාංශයේ දෙන දායාදේ අධ්‍යාපන ක්‍රමෙන් ඒකාන්තයෙන්ම අපි රේඛීය ක්‍රමයකට යන්න නිසා එක හේතුවක් නිසා එක ඵලයක් බලලා අපි එක එක්කනාට දොස් කියනවා. නමුත් බුද්ධ දර්ශනයේ හැටියට කවමදාකවත් එක හේතුවක් නිසා එක ඵලයක් පහළ වෙන්නේ නැහැ. හේතු රාශියක් නිසා හේතු ඵල රාශියක් පහළ වෙනවා. කවදාකවත් එක හේතුවක් නිසා ඵල රාශියක් පහළ වෙන්නේ නැහැ. කවදාකවත් හේතු රාශියක් නිසා එක ඵලයක් පහළ කරන්නේ කවදාකවත් එක හේතුවක් නිසා ඵල රාශියක් පහළ කරන්නේ නැහැ හැමදාම සිද්ධ වෙන්නේ හේතු රාශියක් නිසා ඵල රාශියක් පහළ වෙන නිසා කවදාකවත් මේ හේතුඵල ධර්මයේ දැකලා මේ බුද්ධ දේශනාවේ තියෙන හේතුඵල ධර්ම වල අවබෝධයක් තියෙන කෙනෙක් කවම දෙයක්වත් වහා තීන්දුවකට පෙළඹෙන්නේ නැහැ. එයා අදාළ හේතු සියල්ලම දකින්නකන් සංසිද්ධිය වෙන්නයි. එකක් දැකලා තීන්දුව කෙරුවොත් තමයි අපි ගන්න තීන්දුව තර්ජනයට ලක් වෙන්නේ. අපි බොහෝ විට බලන්නේ බොහෝ හේතු කරුණු බලලා උත්තරයක් දෙන්න ගත්තොත් අපි අරසයි. ඒක දකින්නේ මේ හේතුඵල ධර්මයේ දකින්න නැත්නම් පස්සයත් පස්ස සමුදයක් කියලා මේකේ සඳහන් කරන දෙක දැක්කොත්. නමුත් මේක උගුලක්. මේකත් අවුච්ච තැන. ඒ මොකද මේ හේතුව සහ ඵලයේ දැකීමේ ආශ කරලා මෙතන රැඳුනොත් කවදාකවත් මේ ස්පර්ශාගේ ගෙවි යන පැත්ත, Nirodhe පැත්ත වසල්ලා වෙනද නොදක්ක විදිහට දැන් මම ධර්මතා දකිනවා. වෙනද නොදක්ක විදිහට විසිතුරව දකිනවා, විස්තර වශයෙන් දකිනවා. මට බලන්න පුළුවන් කියලා බලනකොට මේ දෙකට මේ දෙකේ තියෙන විචිත්‍රතාවයට හැංගිලා මේ ආස්වාසය සහ ප්‍රස්වාසය නිරුද්ධ වෙන තැන, ගෙවි යන තැන, නැතිව යන තැන දැක ගැනීම මෝහ කරනවා. ඒක නිසා මේ හේතුඵල ධර්ම දැක්කට පස්සේ ඕනෑමට වැඩිය මේක විස්තර කරන්න යෑමේම කියන අනතුර අපි ලොකු සාංශි පොතේ සඳහන් කරලා තිනවා හරි ජනෙල් කවුරු අරගත්තා වගේ කාමරයට එළියට ඇවිල්ලා වට පිට බලන්න හිතෙනවා. නමුත් මෙතනමත් බොරු වලක වැටෙනවා වාගේ උගුලක වැටෙනවා වාගේ යෝගාචරය මේ විශේෂයි සරුංගල්ලාරින්ට පටන් ගත්තොත් පොත් ලියන්න පටන් ගත්තොත් අනුන්ට කියන්න පටන් අරගත්තොත් ඒකටම ට්‍රැප් වෙනවා ඒකටම අහුවෙනවා. ඒ නිසා මතක තියාගන්න මේ දෙක දැකීම නිසා මේ මතුවෙන සෑම දෙයකටම ඇතිවීම පැවතීම විතරක් නෙවෙයි නැතිවීම නම් තුන්වෙනි අංශයක් තියෙනවා නිරුද්ධයක් තියෙනවා නිරෝධ වීමක් තියෙනවා ඒක මුවහා වෙනවා ඇතිවීම පැවතීම බලලා සබ්බකාය ප්‍රතිසංවේදී කියලා බල එහෙම මේක අවසන් යන නරකයි අවිස්සෙන හරියක් අවිසිච්චාවයි අවිස්සෙනවමයි අනිවාර්යයෙන්ම අවිස්සෙනවා මොකද ධර්ම රසය නිසා මේකට තමයි බුදුම සාංශලා කියන ධර්ම ඕජාව කියන්නේ හොඳට මද ප්‍රමාණයට ඉදිච්ච peer ගෙඩියක් හොඳට දත් තියෙන කෙනෙක් හපලා හපනකොට මිලිකි මිලිකි ඕජා වෙනකොට ඒ කෙනා ඒ peer කන ගමම උකහා ගැනීමක් කරනවා රස උකහා ගැනීමෙන් තමයි කන්නේ දත් නැති කෙනාට මේ රසෙ නෑ එතන peer ගෙඩිය ඉතල වැඩි වුණාමත් මේ රසෙ නෑ එතන පරු වෙනවා කියන්නේ එතකොට ඒ සෛල බිඳෙන්නේ නැහැ ඔය දත් අතෙන් ලෙසලා යනවා හොන්දට කඩ කඩ ගාලා කඩන්න පුළුවන් මේ වෙලාවේදී ඒකේ ඕජාව ගන්නවා මේ ඕජාව ගැනලා බඩේදී කරන්න බෑ මේ කරන්න පුළුවන් දිවේලි පමණයි. ඒ නිසා ධර්මයක් ඇතුළට ගන්නකොටම, සබ්දයක් ඇහෙනකොටම හපල ඕජාව අරගෙන ගත්තොත් ඇතුළට අපේ ධර්ම කායයට ලොකු පෝෂණයක් ලැබෙනවා. ඒක ඉක්මනට ඉක්මනට ගිලලා දැම්මට ඇතුළේදී දිරවන්නේ. ඇතුළේ දිරවන්න අමාරුයි. ඒ නිසා අරමුණක් දිහා බලනකොටම අරමුණ අපිට ස්පර්ශ වෙනකොටම ඒ අරමුණේ තියෙන හේතුව සහ ඵලය දෙකවත් හොඳට විස්තර සහිතව බලන කෙනා බැලීම බහුල කරනවා කතාව සහ ක්‍රියා අඩු කරනවා. එයාට තමයි විපස්සකය කියලා කියන්නේ. විශාල විශේෂ අතිරේක බැල්මක් එයා ළඟ තියෙනවා. දෙයක් දිහා මතු පිට දැක්කට චීදවට එළඹෙන එක නැවත නැවත බලමින් විනිවිදිනවා. විනිවිදින ගියාම ඇතිවීම සහ පැවතීම කියන දෙක හේතුව සහ ඵලයේ දෙක දකිනකොට මේ විශේෂයි අතිරේක උදම්මනට යන්න එපා. මේ නිසා මේ හැම වස්තුවකම නැතිවීම නිරෝධය වලහලනවා මුවහා වෙනවා ඒ නිසා මට ඒකක් දකින්න නම් හේතුඵල ධර්ම පිළිබඳ බුදුහාමුදුරන් අහගෙන චින්තාමේ වශයෙන් ඒකට කියලා දේවල් කියවලා සාකච්ඡා කරලා මේ එනේන සිද්ධියට යන්න ඇරලා සිද්ධිය දිහාම බලන ඉන්නකොට ඒ සම්මසන ඥාන කියලා අපි එකක් සඳහන් කරනවා මේ විපස්සනාට සූදානම් වෙනකොට සඳහන් කරන තුන්වෙනි මූලික ඥානෙ සම්මසන ඥානෙ තමයි ලෝකාවතර ඉස්සල්ලාම කලාප වශයෙන් අන්තිම සියුම් අංශ වශයෙන් නෙවෙයි රීති කැටිති වශයෙන් මේ ඇති වෙනවා සත්‍යනම් පවතිනවා සත්‍යනම් මේකේ වසා වැහෙන ගතියක් පස්සපැත්තක් තියෙනවා කියලා දැක ගන්න පුළුවන්. මම නිදර්ශනයක් කියන්න ඕගොල්ලෝ කොහිනා වෙනව නැත්නම් ඕගොල්ලෝ එකට පහත් කළ සලකනවා. මොනරණටුන් දැකලා තියෙනවනම් මොනර හැම වෙලාවෙදීම නටන්නේ පිල් ටිකයි මොන මේ උගේ කුඩුම්බියයි පේන විදිහට මිනිසුන්ට මූණ දීවි. පුදුම දඟලිල්ල දඟලලා පිල් ටික පෙන්වන්න හදනවා කුඩුම්බිය පෙන්වන්න නම් පස්සපැත්තට මොකද වෙන්නේ? හරිම අජුවයි ඒක. මොණ්ඩ කවදාකවත් කැමති නැහැ පස්ස දකින්නට එනවා. යණ යන පැත්තට එයා මූණ දම දම නටන අපිට පේන්නේ මොනවාද අපිට ලොකු ලස්සන සංදර්ශනයක් පෙන්වන්න හදන කියලා. පෙන්වන්න හදන්නට පස්ස සම්පූර්ණ විවෘතන අමු මස්කී. ඒක දකින්නට එයා කැමතියි. මුළු ලෝකෙම මොණ්ඩ නටුමක් තමයි තියෙන්නේ. ඒගොල්ල ඇති වෙනවා පවතිනවා පෙන්වන්න කැමති කිසිම දෙයක නැති වෙන අවස්ථාව දැකීම අපි කියන්නේ ආව මංගල්‍යයක් කියලා. අපි කියන්නේ නිරෝධයක් කියලා කියන්නේ භංගයක් කියලා. භංගය කියන වචනේ හුනියක්. ඇහෙනකොට දෙතුරුම් කරනවා. ඒ නිසා සීද්ධියක කවදාකවත් අන්තිම දකින්න අපිට හදිසියෙදී අපි එනකොට හෝම සාදරව අලුතින් ඉපදිච්ච බබෙක් ගන්න මේ රන්දලක් අතට එලන්න වගේ බොහෝම ප්‍රසූචියට කැමති. වගේම පවතින වෙලාවේ අනේ බොහොම ලස්සන. නමුත් මරණයට යනකොට ඒක ආමංගල්‍යයක් කරගෙන ප්‍රසිද්ධිය කතා කරන්නේ මරණ ගෙදර කියලා කවුරු හිනහා වුණත් ඒක හරි නොගැලපෙන මහත්මගති නැති තත්ත්වකටපත් කරලා තියෙනවා. සිද්ධියක කවදාකවත් අපිට ස්පාසුවක් නැහැ අවසානයේ දකින්න. ඒක නිසා මේ සම්මසන ඥානය තමයි ඉස්සල්ලාම යෝගාවචරයේ සිද්ධියේ මුලමැද හා සමාන මට්ටමකින් අග දකින්නේ ඔතෙන්දී බුද්ධම විදියට භවනාදී නීරසකම ඒකාකාරී ගතියක්, තනි ගතියක්, පාළු ගතියක්, එපා වෙන ගතියක් මේ ගුරුවරයා හොඳ නැහැ, මේ තන හොඳ නැහැ, මේ ආහාර හොඳ නැහැ, මේ හිතුව හොඳ නැහැ, මගේ වෙලාව හොඳ නැහැ. නානා විදියට මේක මුවහ වෙනවා. මුවහ වෙන්න හේතුව අර ලස්සනට සිලිලාරෙට දැකපු ඇතිවීම සහ පැවතීම හරහා විනිවිදගෙන තන තන මොන වගේ පසපැත්ත පේන්න පටන් ගන්නවා. පේනකොටම අර ලස්සන සුන්දර දර්ශනේ හරහා අමංගල්‍ය ලක්ෂණ, භංග ලක්ෂණ, Nirodhaය, විනාශේ හැම ඇතිවීමක්ම කියලා කියන්නේ විනාශයක් කියන්නේ. කොයි මරණානුස්සති භාවනාදී කියනවා පොළවෙන් මතුවන හැම හත්තක්ම, නයි හත්තක්ම පස් කඳුලක් ඔළුවේ තියාගෙන මතුවෙනවා මරණේ සීපත් කරලා. ඒ නිසා උප්පත්ති හැම කෙනෙකුට ඉස්සල්ලාම හම්බෙන සාතිකය තමයි මරණ සාතිකය. අනිවාර්යයි. අපි කවදාකවත් කැමති නැහැ උපත් ස්ථානික මරණය ගැන කතා කරන්න. ඉපදීමක් කියන්නේ මරණයක්ම. ඉතින් මේ නිසා ගෞතම සර්වජන් වහන්සේ දුෂ්කරක්‍රියා කරන්න දුෂ්කරක් කියන්නේ ගීගේ අරින්ද ඉස්සර වෙලා සුද්ධෝදන රජුට පෙන්ලා තිබුණේ මුළු වීජිය පුරාම අන්තපුරේ පුරාටම ලෙඩෙක් මහලෙක් මලකණක් නැහැ සිද්ධිය අවසානේ පෙනෙන්නේ නැහැ. ඒක තමයි රජු රණ කරන්න පුළුවන් දේ. ඒ වෙනකොට පුරංගනාවන් ගෙනල්ලා උදේටයි දවල්ට රැයටයි තුන් කැත්ත කපනවා වගේ නටවන. නමුත් ඉස්සල දවසේ නාටකම පටන් ගන්නකොට ගීගා තාන දවසේ ඉස්සලම දවසන හතර පෙරණ මිස් දැක්කා. ලෙඩෙක් දැක්ක මහල්ලෙක් දැක්ක මල කඳක් දැක්ක ඒකට ප්‍රොෆෙසර් කෙනෙක් හිටියේ නෑ හිටියේ චන්නැමති ඒ කියන්නේ රතාචාර්ය උගෙන් ඇහුවා මේ මොකද්ද කියලා ඊට පස්සේ කම මම තමයි ලෙඩෙක් කියන්නේ කියලා මොකද්ද ඔබටත් මේක වෙනවා ඒක හා ඊට පස්සේ තමයි තීරණේ භත්‍ර යවවන වයසේ ඊට මේ ජුවරජකම හැදිච්ච කුමාරයාට මේක තමයි නාටකයේ අවසාන. ඊට පස්සේ මහල්ලෙක් දැක්කා. ඊට පස්සේ මල කඩක් දැක්කා. ඊට පස්සේ තීරුම් අරගත්තා මෙතෙක් කල වසංකරන හිටුප ගෙවම් කරගෙන අර උප්පත්ති පැවැත්ම විතරක් නෙවෙයි අරගේ සේයාව අවසානයේ සේයාව දැක්කා. ඊට පස්සේ රාත්‍රී නාටිකාංගනාවට පස්සේ ඇඳේ ඉඳල නාටිකාංගනාව දිහා පැත්ත බලනකොට මේගොල්ල ඉතින් සුරල් දාලා බෙර ගහලා නටනවා. පස්සේ කුමාරට පේන්න පටන් අරගත්තා මේකේ මේ මොන නාටකමකත් අන්තිමට තියෙන්නේ මේ පණ ගැට ගහ ගන්න කරන්නේ නැටිලක් වගේ. සර්වඥයන් සඳහන් කරනවා නච්ඡම් බික්ක බික්කවේ උම්මත්තකම් කියලා. නටනවා කියලා කියන්නේ මහන්නේ උම්මත්තර තමයි. ගීතයක් කියලා කියන්නේ මහන්නේ අඬ අඬ වැළපීමක්. මෙන්න මේ උම්මත්තක භාවය දැකලා අනිත් පැත්තට යනකොට පස්සේ අර නාටිකාංගනාව දැ බැලුවා. නටුවට බලන්න කෙනෙක් නැත්තම් මොන නැටුමක්. ඒගොල්ලෝ එතනම වැටිලා නිඳ ගියාට පස්සේ බලනකොට අන්න දැක්ක නාඩගම. සංගීත භාණ්ඩ වල වැටිලා කුණු කෙල පෙරාගෙන ඇඳුන් නැතුව වැටිලා ගොරෝ ගොරෝ බුලි. ඒක දකින්නට එකක් උඩින් පැනලා ගිහිල්ලා තමයි අබිනිෂ්ක්‍මණය කරේ. අන්න ඒ අබිනිෂ්ක්‍මණයේ ලක්ෂණ භාවනාදී මතුවෙනවා. ලාවට යාන්තමට එහෙම නැත්නම් කියනවා නම් කලාප වශයෙන් කියලා අපි ශිෂ්ට භාෂාවෙන් කියන කලාප වශයෙන් ඇති වෙන සියල්ල නැති වෙනවා කියන දකට ඉහනිකට අත තියාගෙන හරි සෞත්‍ය භාවනා කුමන විජීවත් කරන්න බෑ සද්දා ආවම හිත සම්පූර්ණයෙන්ම කරනවා වේදනාව ආවම හිත සම්පූර්ණයෙන්ම කරනවා හිතවිලි එනවා කවදාකවත් නැති විදිහට කිය අර කරගෙන ගිය සතිය සහ සමාධිය વિશે විශාල ආඩපාලි කියමනක් එන්න පටන් ගන්නවා නමුත් මේ තාම විපස්සනාට සූදානම් කිරීමක් සම්මසනය කිරීමක් සියල්ලගේම මුලැමැදාග තුන එකට දැකීමක් සිදු වෙන්නේ මං හිතන්නේ නෑ කෙනෙක් මේකනම් දර්ශනේ භාවනා කරන්න එයි කියලා. භාවනා කරන්න එන්නේ নানা ප්‍රවිධාර විදියේ අදහස් ඇතුව මේ ශ්‍රී විභූෂණ පාණ්ඩ එහෙම නැත්නම් 이르දි ප්‍රාතිහාර්ය කරන්න নানা ප්‍රකාර දේවල් දකින්න. නමුත් ඒ විනෝඩ දකින්න හම්බෙන්නේ පස්සයක් දකිනවා පස්ස සමුදයක් දකිනවා හොඳ වීර පුරුෂයෙක් නම් මේ පස්සේ කියන්නේ ආනපානේ මැද පස්ස සමුදය කියලා කියන්නේ ආස්වාද ප්‍රසවාසයේ හටගන්න මේ දෙකක් දැකගෙන පස්ස නිරෝධය ස්පර්ශාගේ ආස්වාද ප්‍රසවාස වායු කොටබ ධාතුවේ නිරෝධය දකිනකොට ඒක පිළිබඳව තියෙන විශාල භංගයක් විනාශයක් හින ගහච්ච හෝ සෝම් පිටණියක් වාගේ මොන්නම විජේක රස විඳින්න බැරි තැනකට යනවා ඉතින් මේක ඇත්තටම කියනවා නම් මේ භාවනාවට මම ඇත්තටම ජීවිත පරිත්‍යාගයෙන් යන්න කැමතිද විපස්සනාට යන්න කැමතිද කියලා ඉස්සලා කරන සම්මුඛ පරීක්ෂණයක් වගේ. ඒ සම්මුඛ පරීක්ෂණයෙන් පස්සේ තමයි නියම විපස්සනාට වැටෙන්නේ. ඉතින් යම් වෙලාවකට යම් කිසි කෙනෙක් මේ කියන විදිහට ඒ භංගයක් දැකලා කලින් අහලා තියෙන අනිච්ච සංඥාවෙන් හෝ මේක දැකලා දරාගෙන ඉදිරියට යන්න පටන් අරගත්තොත් අන්න ඒක නට පුළුවන් වෙනවා මේකේ තියෙන ගැඹුර සරුවචනන්සුනේ පෙන්වන්න හදන නියම යථාර්ථය. ඒ වගේම මම මේ පිරුම් පුරාණාවේ මේකට නේද මම මෙතෙක් කල මේක දැකලා කොච්චර ප්‍රතික්ෂේප කරාද මම මේකට කොච්චර ආඩපාලි කිව්වද අද මම මේක දරා ගන්න ඕනේ නේද කියලා ගියොත් එහා පැත්තට ගියොත් ඒ මනසට එකක් වෙනවා මේක කාට ඔකක් කියා ගන්න බැරි තත්යකටපත් වෙනවා. ගොළු වෙනවා. කොහොම කියන්නේ? ඒයි Taman බලාපොරොත්තු වෙන්නේ නැහැ. බාරගත් දවසේ ගොළුවීමක් සිදු වෙනවා. එන්නේ එතනදී ඒ යෝගාවචරයා විශාල මෙතෙක් භාවනා ජීවිතේ හිතපු නැති අභියෝගයකට පත්ලා මේක කාගෙන යනකොට බාහිරෙත් තියෙන ප්‍රශ්නත් වැඩි වෙනවා වාගේ මේකත් කාගෙන ඉදිරියට ගිහිල්ලා මේ හරහා ගියාට පස්සේ යම් දවසක මේක පිළිබඳ තියෙන මේ නිබ්බිදාව තේරුම් අරගත්තට පස්සේ මේ කියන Nirodhe daki පස්ස නිරෝධය එහෙම නැත්නම් පස්සයාගේ භංගය දැකීම ආස කරන්න ගත්තොත් මේකම දකින්න උත්සාහ කෙරුවොත් ඒ පුද්ගලයා නැස්චාර්ත වාග්යක් වෙන්න පිළිසිය. උච්ඡේද දිට්ඨියට වරන කෙනෙක් වෙන්න නැත්නම් හැම දෙයකම දකින්නේ නැස්චිය පමණ. ඒ පුද්ගලයා ගෙදර මිනිස්සේ සතුටින් ඉන්නවා දකින්න කොටත් ඉන්නවා. තව කෙනෙක් සංගීත සම්දර්ශනයකට බලන් අහන කොටත් ඉන්න බෑ. මට යාට කියන්න තියෙන බලන්න මොනක්වත් පේන්නේ මට වගේ අනිත්‍ය වෙනව ඌව බලයිද කියලා අරක ඉස්මතු කරන තැනකට එනවා. ඒකත් මහා පුරුෂ ගීතයක් නෙවෙයි. මේ ඇති කරගත්ත මධ්‍යම ප්‍රතිපදාව વિશે මදහත් හැඟීමකි. එහෙම නැත්නම් ඒ නොලැග නොගැටි ගත කරනවා කියලා කියන එක බුදු වෙච්ච කෙනෙක්ගෙන්ම නැත්නම් ඒ මට්ටමට ගිය කෙනෙක්ගෙන්ම අහලා තේරුම් ගන්න. ඒ නිසා මෙතනදී පුද්ගලයාට සම්පූර්ණ පෞරුෂත්වයේ විශාල පෙරලියක්. විශාල පරිණාමයක් එහෙම නැත්නම් විසුද්ධියක් සිද්ධ වෙනවා. ඒ විසුද්ධිය කොච්චරද කියනවනම් පටන් ගත්ත මිනිහා නෙවෙයි කියලා. පෞරුෂත්වේ නෙමෙයි සක්කාය දිට්ඨිය අම්බරවගෙනම යනවා. රුචර්ජකන් සේරම කැප කරන්නේ. සේරම කැප කරුවට පස්සේ තමයි පෙන්වන්න පටන් අරගෙන මේ මුලාල්ලලක් බෑ මැදාල්ලලක් බෑ. ඒ දෙකම ගෙවම් කළ දකින අගවත් ඒ වගේ දෘෂ්ටිං අල්ලන්නේ නැතුව ගත කිරීම තමයි මේ ජීවිතයේදී නැත්නම් මේ භාවනා ජීවිතයේදී යෝගාවචරේකට භාවනා නැත්නම් විපස්සනා ඥාන කෙලවර කිරීම සඳහා හම් වෙන පළවෙනිම අභියෝග. මම හිතන්නේ අපේ කාලය අපිට හරස් වෙන නිසා මම කැමති වෙනවා මෙතනින් අපේ දේශනාව නතර කරන්න. ඉතින් අපි මේක එක හාමුදුර කෙනෙක්ගේ මතයක් මේ සර්වඥාන්සේට අනුමත කරපු මතේ. නමුත් මම හිතනවා මේ මතක් කරපු ටික තව ටිකක් විස්තර සහිතව අපි හෙටත් සාකච්ඡා කරලා නැත්නම් දේශනාවක් සිදු කරගෙන ඊට පස්සේ සාකච්ඡාත් කරලා ඒක පුළුවන් තරම් දියාරුවට නැත්නම් දිරව ගන්න පුළුවන් මට්ටමට විසිතු කරගෙන ගියොත් අපිට ඊගා මතවලදී මේක නැවත නැවතත් අහු කරන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් අපි අත්දකින්න හැම චිත්තක්ෂණය පාස මේක අත්ද ගන්න පුළුවන් වෙයි. ඒ නිසා කාලේ සීමා නිසා මම ටිකක් ගියාසර වැඩි ඇති. නමුත් මම බලාපොරොත්තු වෙනවා ප්‍රශ්න මතුවේ කියලා. ඒ වගේම ඉදිරියේ තියෙන දේශනාවල තව ටිකක් විස්තර කරන්න. නමුත් බය වෙන්න එපා. මේ වගේ විස්තර අර්ථකථන හයක් මේ දේශනා වාලයේදී අපි හම්බෙන්න නිසා තම තමන්ගේ ආධ්‍යාශයන් අනුව කොතනකින් හරි රස ගන්න ලැබෙයි කියලා මම හිතනවා. ඒක නිසා උත්සාහ කරන්න තමන් භාවනා කරනකොට ආරමුණක තියෙන ඒකාකාරීකම කියලා කියන්නේ මෙන්න මේ දර්ශනයට ලැබෙන ලොකු ආරාධනාවක් විවවීමක්. නිසා ඒකාකාරීකමට පයින් ගහන්න නැතුව නැවත නැවත නැවත නැවතත් එකම ආරමුණම දවසේ වතපිලිවෙත හෝ වේවා. දානගන්නේක හෝ වේවා. නාන්න කන්න බොන්න යන එක වේවා. කතා එක තාලෙට කරලා චර්යාවකට කරලා අවුල් කරගන්න තුරු හිටියොත් මේ සෑම දෙයකටම සූදානම් වෙලා යන්න පුළුවන් ගතියක් තියෙනවා. අන්නේ සූදානම් වීමෙන් තමයි අපිට මේ මුල මැද දෙක ගෙවම් කරගෙන මැද දැකලා ඒ વિશેෙහි දැඩි ආසාවක් හෝ දැඩි තරහක් කිරීම නොකිරීම තුලින් ඒ මහා පුරුෂ වූ සර්වචනාංශයේ විසින් මහා පුරුෂෙක් වීමට පෙන්වපු පාර දිගේ ගමන් කළොත් ඕක එච්චරමයි කිබුදුහමර වෙනකන් ඉන්න දෙයක් නැති බව තියෙනවා. කරන කරන වෙලාවෙදිම අල්ලා ගන්න පුළුවන්. ඒ විදිහට එතන එතන තේරුම් ගන්න ගතියට කියනවා ඒ නිවනට කියනවා අච්ඡන්ත නිරෝධය කියලා. ඒක දැකපු කෙනා තමයි මේ අවසාන සම්මුති සම්පූර්ණ නිරෝධයක් ලබන්නේ. අනේ අච්ඡන්ත නිරෝධයවත් අපිට මේ ජීවිතේ මේ භාවනා කාර්යය තුළ දක්වන්න ලැබේවා ලැබෙනවා ලැබුණොත් හොඳයි කියන අදහසයි මගේ නම්. එහෙම කෙරුවට පස්සේ ඔය එක එක්කෙනෙක් ක්‍රමසාවිදි හොයාගනිවි කැටි කරගෙන යන්න. නිසා අද දේශනේ මේ ඉදිරිපත් කරපු කරුණු ඉති තියාගෙන භාවනාවට සම්බන්ධ කරගෙන ශක්ති ප්‍රමාණය මේ දවස් 10 ඇතුළත අධ්‍යක්ෂක ශක්තිය දහිගේ ඵලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අද ධර්ම දේශනාව මෙතන නැත කරනවා. සිල් දිනාටම සනසි මුදා වේවා කියන ප්‍රාර්ථනාව.